නමස්කාරවේවා බුදුරුවනට සමදා බුදුහිමි සරණයාමි නමස්කාරවේවා දම්රුවනට සමදා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 තුනුරුවනට සමදාතිසාරණ සරණ යමි සාදු සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් දරුවනි අද මේ වෙලාවේ සංයුක්ත තැටි තුනක් එලි දක්වන අවස්ථාව ඒකෙදී අපි සංයුක්ත තැටි බුදුරජාණන් වහන්සේට පූජා කළා ඒකේ පළවෙනි එක තමයි වන්දේ වන්දේ භගවන්තං කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ 108ක් පාලියෙන් මේ බුදුගුණ තියෙන්නේ. ඒ බුදුගුණ හරි ලස්සනයි. ඒ හැම බුදුගුණයකටම අර්ථ තියෙනවා. මේකේ තියෙනවා සාමාන්‍ය මා හිතන්නේ පාලි තේරෙනවා බුදුරජාණන් වහන්සේට කියන වචන වන්දේ ලෝකේක නිත්තං ලෝකයේ එකම ඇස වන්දේ සුගත මහා මුනින් වන්දේ පාරගතං වේදං වන්දේ ඒක චක්කුමං වන්දේ සීතල හදයන් වන්දේ බ්‍රහ්මසාරතින් මේ ආදී වශයෙන් කෙනෙකුට පුළුවන් යම් කිසි මම මේ වගේ දේශනාවල් මේ වගේ වන්දනාවක් කල්පනා කළේ සාමාන්‍යයෙන් හැමතිස්සෙම මිනිසයා එක එක මතවලට ග්‍රහණය වෙනවා. ග්‍රහණය වෙද්දී ඒ මතයේ තියෙනවා නම් අයහපතක් ඒ අයහපත කෙලිම යාට බලපානවා. ඒ වචනවල ඒ ඒ මතයේ තියෙන මුලාව නම් මුලාව යා කෙලිම බලපානවා. ඉතින් මේ නිසා ඒ වගේ විවිධාකාර මති මතාන්තර වලින් පිරිච්ච ලෝකික අපිට පුළුවන් නම් හැබෑ ලෙසම අර්ථය හොයාගෙන අර්ථපූර්ණ මතයක රැඳී ඉන්න ඒක මා හිතන්නේ අපි ලබන යම්කිසි වාසනාවක් කියලා. ඒ නිසා මේ වන්දේ වන්දේ භගවන්තං කියන සංගීත පැටි පැටිය මා හිතන්නේ හැමෝටම යම්කිසි බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න උපකාරී වෙයි. අපි උන්වහන්සේ ගැන ටිකක් වන්දනා කරමු. සාදු කියන්න මා කිව්වම වන්දේ අරහං භගවන්තං වන්දේ සම්බුද්ධ මුත්තමං වන්දේ විජ්ජාචරණ වීරං වන්දේ සුගතනායකං වන්දේ ලෝකවිදුම් නාථං වන්දේ අනුත්තරං මුනිං වන්දේ මග්ග දස්සාවින් වන්දේ සාරතිනායකං වන්දේ දේව මනුස්සානං වන්දේ බුද්ධ මහා මුනිං වන්දේ විජිත සංගාමං වන්දේ සුගත සාරතිං වන්දේ පාරගතං බුද්ධං වන්දේ තථාගතං වරං වන්දේ ලෝකන්ත දස්සාවින් වන්දේ සරණ මුත්තමන් සාදු සාදු මේ විදිහට වන්දනා බුදුරජාණන් වහන්සේට එක එක ගුණයට වන්දනා කරන නාම 108ක් තියෙනවා විශේෂයෙන්ම මා මේක සම්පාදනය කළේ දඹදිව වන්දනාවට ලබන අවුරුද්ද සූදානම් වෙන්නයි. එතකොට මේ වගේ දේවල් වලින් අපි කියන්නේ මේ තේරෙන දේ අපිට තේරෙනවා පාළි මේක පෙහෙලිකා නැහැ. මොකද සමහර අවස්ථාවල අපිට පේනවා සමහර අය මිනිස්යන්ගේ නැත්තම් අවධානය යොමු කරගන්න අර්ථය නොදැන අපිට පේනවා සමහර මාධ්‍ය වලින් මේ වේදය දැන් උදේට උදේට කියනවා අපිට අහන්න ලැබෙනවා. ඒකේ තියෙන තනිකර ආත දෘෂ්ටිය. ඉතින් හරි පුදුම හේතුන මට මේ ඒවා මේ ආර්ථ නොදැන එකක් තියෙනවා භූර්භූ වක්සවහ තත්සමතුර් වරේණ්‍යම් භර්ගෝ දේවස්ය ධීමහි ධීය යෝනහ ප්‍රචෝදයාත් කියලා ඒක සම්පූර්ණ වේදී ආත්ම දෘෂ්ටිය තියෙන්නේ. මම බැලුවා මේ ආත්ම දෘෂ්ටිය තියෙන ශ්ලෝක බෞද්ධයන්ට පිරිත් අහන ඇහුවට පස්සේ ගාත ඇහුවට පස්සේ ඒකම කියවනවා ඒක අහන්න කියලා කියනවා. ඒක ඇහුවට පස්සේ සියලු සැප ලැබෙනවා, ආරක්ෂාව ලැබෙනවා. ඉතින් අර මිනිස්යන්ව පුරුදු කරනවා, මිනිස්යන්ගේ අභිමානය නැති කරලා අදහන්න තියෙන ඕනම දෙයක් අදහපන්. ඒකෙන් ආරක්ෂාව ලැබෙනවා කියලා. ඉතින් මාධ්‍ය විසින් මේ කරන හානිය මාධ්‍ය කරන්නේ දැනගෙන කියලා මම කියන්නේ අවධානය යොමු කරගන්න කරන හැම එකක්ම කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අත් වශයෙන් මෙහෙම වෙනවා නම් දැන් මන්ත්‍ර බලයකින් දැන් සමහර මන්ත්‍ර තියෙනවා යා කුන්දේන්දු තුසාරහාර ධවලහ යා සුබ්‍ර වස්ත්‍රාවෘතා යා වීණාවර දණ්ඩ මණ්ඩිත කරා යා සීත පද්මාසන යා බ්‍රහ්මා චුත සංකර ප්‍රබුති බිහිර් දේවයි සදා වන්දිතා කාමම් පාතු සරස්වති භාගවති කියලා තියෙනවා සරස්වති යන්ත්‍ර මන්ත්‍ර කවුරු හිතුවොත් මේ මන්ත්‍රයෙන් නිතර නිතර කියන්නේ එතකොට පාඩම් හිටියේ කියලා පෙළඹෙන්නේ නැද්ද මිනිස්සු බොරු ඇයි ඒක එහෙම වෙනවනම් එහෙනම් අපිට කවදාවත් මේ කර්ම විපාක අපි කර්මානුරූපින් උපන්නේ මේ වෙනස්කම තියෙයිද? ඇද මිනිස්සෙක් මනුස්ස ලෝකෙට ආවට පස්සේ යාට કૃත්‍රිම විදිහට අපිට පුළුවන් නම් මන්ත්‍ර මතුරුවලා එයාගේ ස්මරණ ශක්තිය වර්ධනය කරන්න. එයාගේ ප්‍රඥාව වර්ධනය කරන්න. එයාගේ හැකියාව වර්ධනය කරන්න. එහෙනම් කවදාවත් මේ කර්මයේ වෙනස්කමක් දිස් වෙන්නේ ඇයි? ඕන එන ඕනම කෙනෙක්ව හයිබ්‍රිඩ් කරලා ගන්න පුළුවන්. ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් අපි ගත්තොත් මම ඉන්නේ ඔබ දන්න වැඩිපුර ඉන්දියාවේ ඉන්න කාලවලදී සරස්වති පූජාවන් කරනවා. එතකොට පුංචි ළමයි මේ ඉස්කෝලේ යන්නේ නැති වැස්ස කාලෙට මේ ඇලේ බහගෙන මාළු අල්ලන ගහක කුරුල්ලෙක් යන්න බෑ කැටපොල්ලකින් විදලා පුච්චම් කරන කොල්ලෝ ඒ කාලෙට හැම තැනම මේ නුවණ දෙන්නේ සරස්වතී කීකී පෙළපාලිය වුණා. ඉතින් මං අඬ ගහලා කොම්බලගේ නුවණ. ඒ කියන්නේ අන්දානුකරණයෙන් අදහන්න මං කව මීට වඩා හොඳයි ඔබලා සීල් රැකලා පන්සිල් අරගෙන දවසක්ම විහාරයට ගිහිල්ලා වන්දනා කළා. ඒ පින් දීපක්. ඔබලාට ඕන නම් යම්කිසි දෙයක් සරස්වතීට දෙන්න පිනක් දීපන් කියලා. ඒ නිසා ඊබඳු ඇත්ත වහලා තියෙන ලෝකික ඇත්ත කතා කරන්න හරි අමාරුයි. ඉතින් ඒ නිසා අපි මේ යථාර්ථයේ තේරුම් අරගෙන අපිට මෝණ දෙන්න තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනුස්ස ලෝකෙට ලැබුණාම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මිනිස්සු අදහන්න පෙළඹුණාම ඒ මුල් කාලේ මිනිස්සු මැරෙන මැරෙන මිනිස්සු තෙරුවන් සරණේ හිටපු තිසරණේ හිටපු මැරෙන මැරෙන මිනිස්සු කොයිද ගියේ? සුගතිය ගියේ දෙවියන් අතර ගියේ. එතකොට මේ මිනිස්සුන්ගේ සාමාන්‍ය චින්තනයට, ඒ මිනිස්සුන්ගේ කලාවට, සංස්කෘතියට, සාහිත්‍යයට මේ මිනිස්සු කල්පනා කරන දේ බලපානවා. ඉතින් එහෙම ගිහිල්ලා ඒ කාලේ ඉතින් අපිට පේනවා සාංශි කැටයම් බැලුවාම ඒ කාලේ ජාතක කතා මේ සාම ජාතකේ, විස්සන්තර ජාතකේ, මහා කපි ජාතකේ මේ වගේ ස්වර්ණහංස ජාතකේ, සඳකිඳුරු ජාතකේ මේ වගේ ජාතක ගල් කැටයන් වල තියෙනවා. ඒ කියන්නේ එතකොට මේ මිනිස්සු ඒවා බොහොම ආශාවෙන් අධ්‍යයනය කරලා තියෙනවා, ඒ ආශාවෙන් කල්පනා කරලා තියෙනවා, හදාරලා තියෙනවා. එතකොට ඒකටම අදාළ චින්තනයක්, ඒකටම අදාළ සාහිත්‍යයක්, ඒකටම අදාළ සංස්කෘතියක් බිහි වෙනවා. කාල කාලයක් යනකොට ලංකාවේ අපේ අපි අහුණා සංස්කෘත ආධිපත්‍යයට. සංස්කෘත තුල තියෙන්නේ බුදුදහම නෙමෙයි. එතකොට සංස්කෘත භාෂාවේ සංස්කෘත සාහිත්‍ය ආධිපත්‍යයට අහු වුණාට පස්සේ අර බෞද්ධ ධර්මයේ තියෙන සරලකම, සුන්දරත්වය, අව්‍යාජ බව ඔක්කොම නැති වෙලා යනවා. ක්‍රිස්තු වර්ෂ 9 වෙනි සීවසේ තමයි බුද්ධ ශාසනේ 8 වෙනි සීවසෙන් පස්සේ තමයි දඹදිව බුද්ධ ශාසනේ සම්පූර්ණ විනාශ වුනේ. 9 වෙනි සීවසේ 8 වෙනි සීවසේ අගභාගයේ තමයි මැද භාගයේ තමයි රාමායනේ ලිව්වේ. ඒක ලිව්වේ ලංකාව විනාශ කරන්නේ. ඊට පස්සේ රාමායනේ දෙමළට පරිවර්තනය කළා දෙමළෙන් රාමායනම් කියලා නවවෙනි සියවසේ. ඒ රාමායනම් කියන එක හැම රාජ්‍ය දෙමළ බිහිවිච්ච මේ දකුණු ඉන්දියානු රාජ්‍යවල රාජ්‍ය සභා මණ්ඩපවල නිතර නිතර ඒක ඇදහිල්ලක් හැටියට නිතර නිතර කියන්න පටන් ගත්තා. අන්න ඒ කාලේ තමයි ඔබට මතකද ලංකා ඉතිහාසයේ 1014 අපි සමස්ත ලංකාවම අපි යටත් වුණා මේ රාජරාජ කියන චෝල අධිරාජ්‍යයට. ඒ කාලේ ඒගොල්ලෝ දාපු නම තමයි ඊලාම්. එතකොට මේකට අන්තිමට මොම්මුඩ චෝලදේශම් කියලා නම දාලා තියෙනවා. එතකොට ඒ කාලය තුල ඒ මිනිස්සු ඒ ජවයේ ගත්තේ මොකක් කියවලද? රාමායනය කියවලා. අද රාමායන ගැන මොකක්වත් දන්නේ නැහැ මිනිස්සු. අද රාවණ මේ හිටිය කියලා අපි අයිතියක් කියනවා. අපි අපට මොකද්ද උනේ කියලාවත් අපි දන්නේ නැතුව. ඊට පස්සේ රාජේන්ද්‍ර පළවෙනි රාජේන්ද්‍ර ඇවිල්ලා 1014 ඉඳලා 1070 වෙනකන් මේ ලංකාව පාලනය කළා. රජ પરම්පරා කීපයක් දෙමළ પરම්පරා ඒ කාලේ තමයි සම්පූර්ණයෙන්ම සියලු ගොඩනැගිලි විහෙර විහාර බුද්ධ ප්‍රතිමා සියලුම දේවල් විනාශ කළේ. කවුද විනාශ කළේ? රාමායන කියපු අය. රාමායනයේ බලය අරන් තමයි මේගොල්ලෝ ලංකාව විනාශ කළේ. එතකොට රාමායනයේ වාල්මීකි තමයි ඉස්සලම ලිව්වේ සංස්කෘතෙන්. ඊට පස්සේ තුල්සිදාස් ඒක සරල හින්දියෙන් ලිව්වා. ඉතින් මේ ඒකේ ඇදහිුවේ ශිව භක්තිය. රාම රාම කියලා කියන්නේ විෂ්ණුගේ අවතාරයක් කළා ඊට පස්සේ ඒකට බලය ගත්තේ මොකෙන්ද? ශිව භක්තිය කියලා කියන්නේ පර්සියාවේ ඍග්වේදයේ 15 වෙනි ඉස්සෙල්ලා පර්සියා තිබිච්ච ඇදහිල්ලක්. එතකොට පර්සියාවේ දැන් අපි ඉරාන කියන්නේ. පර්සියාවේ හිටිය මිත්‍ර කියලා දෙවි කෙනෙක්. ඒ මිත්‍ර මේ හැමතිස්සම මේ වනාන්තරයට ගිහිල්ලා ගවයෝ දඩයන් කරනවා. එතකොට යාට පූජා පිණිස ඕනුනේ මොන මාස්ද? ගවයන් අදහ ගවයන් යාගවලට ගවයන් පූජා කරන එක ආරම්භුනේ පර්සියාවෙන්. ඊට පස්සේ ආර්ය ආක්‍රමණයේදී ඉන්දියාවට ඒ පර්සියාවේ මිත්‍ර කියන දෙවියන්ගේ රෞද්‍ර ගති නිසා රුද්‍ර කියන නමින් මේ වේදයට ඇතුළු වුණා. රුද්‍ර කියන නමෙන්. එතකොට ඒක කාලය තිස්සේ රුද්‍ර කියන නමෙන් වේදයට ඇතුළු වුණා. ඊට පස්සේ ටික ටික ඒක ආවා මේ මහායානිකයෝ ත්‍රිපිටකීය සංස්කෘතියට පරිවර්තනය කළා සංස්කෘත භාෂාවට ඊට පස්සේ වාද විවාද පටන් අරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ යంత్ర මන්ත්‍ර තంత్ర පූජාවන් පටන් ගත්තට පස්සේ මේකට මූණ දෙන්න බමුණු මොකද කළේ අර රුද්‍ර ඇදහිල්ල ගත්ත ශිව කියලා. එහෙම තමයි ඒක වර්ධනය වෙලා ආවේ. ඊට පස්සේ සම්පූර්ණ එකකින් අසුර අසුර බලය ක්‍රියාත්මක වෙලා තමයි බුද්ධ ශාසනයේ නැති වෙලා ගියේ. ඉන්දියාවේ. ඊට පස්සේ තමයි ලංකාවේ ලංකාව විනාශ කරන්න තමයි රාමායනේ ලිව්වේ. රාමායන ලියන්න වෙන කිසිම හේතුවක් ඕනම දෙයක් කියන්න හේතුවක් ඕනේ. කලින් කලට දැන් අපි ගත්තොත් අපි අසෝදරා කියලා දැන් යම් කිසි සංග්‍රහයක් තියෙනවනේ අපි ආදර කරලා ඒකට හේතුවක් තියෙනවා. දැන් වන්දී වන්දී භගවන්තන් කියලා අපි ලියුවනේ ඒකත් තියෙන සමාජ පරිසරය තුළ යම් කිසි ප්‍රශ්නයකට උත්තරයක් තමයි ඒ දෙන්නේ. එතකොට මේ වගේ මුලින්ම ලියුනේ මේ භගවත් ගීතාව. ඒ හතරවන සියවසේ ඉඳලා ඒකේ සම්පූර්ණයම තියෙන්නේ මහභාරතේ. මහභාරතේ ලියුනේ ඒ කුරුක්ෂේත්‍ර හටගත් යුද්ධයක නාමයෙන් ඒකේ ඉලක්කය තිබුණේ බුද්ධ ශාසනේ විනාශ කරන්න. ඒක එතකොට පුරාණ කියන ඒවා ලිව්වෙත් ඒ අදහසින්මයි. ඊළඟට මනු මනු කියන මනුස්මෘති මනු කියන ශාස්ත්‍රය ලිව්වෙත් නීතිමාලාව බුද්ධ ශාස්ත්‍රය විනාශ කරන්නමයි. නමුත් ඒකදී ඒගොල්ලෝ අර විෂ්ණු අවතාරයක් හැටියට ගත්ත එක දිගටම අරගෙන ගියාට ලොකු හානියක් කරන්න බැරුව ගියා. නමුත් මහායානිකය බලවත් වෙලා එක එක විදිහට ඒගොල්ලෝ කළා. අන්තිමට මේ ශිව භක්තිකෙක් මේ කේරලෙන් එයාගේ නම සංකරාචාර්ය. අහලා තියෙනවද? සංකරාචාර්ය අවුරුදු 32ක් වගේ කාලයක ජීවත් වුණේ 1900 1820 ගණන් වල නැති වුණා. එයා අතිශයම බලවත්. එයා චාරිධම් කියලා මේ මූලික සිද්ධාස්ථාන හතරක් එයා හින් මේ බෞද්ධ සිද්ධාස්ථාන විනාශ කළා. ඒ මත ගොඩ නැගුවා. දකුණින් දියා ගොඩ නැගුවා <clears throat> කාංචිපුරම් වල. බටහිර ගොඩ නැගුවා ద్వාරක කියන ස්ථානේ. නැගෙනහිර ගොඩ නැගුවා පූරි. පූරි කියන්නේ දන්තපූරි. දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටිය ප්‍රදේශي දන්ත කියන නමත් ඒගොල්ලෝ අයින් කළා පූරි කියන නම දැම්මා. උතුරේ බුද්ධනාත් කියන එක හිමාලේ බද්‍රිනාත් කළා. ඒතර සම්පූර්ණ ඉන්දියාව කව කළා. ප්‍රධාන ස්ථාන හතරක් ගොඩනගලා ඒ සීමාව තුළ බුදුදහම ගෑවිච්ච දෙයක් නොතියන්න සම්පූර්ණයෙන්ම විනාශ කළා. එතකොට ඒකට විනාශ කිරීමට මූලික කටයුතු කළේ දකුණු ඉන්දීය බ්‍රාහ්මණයෝ. ඒගොල්ලන්ගේ මාර්ගයෙන් තමයි සම්පූර්ණ බුද්ධ ශාසනයේ බුදුදහමේ මූලික හරපද්ධතියට විශාල වශයෙන් හානි වුණේ. ඊට පස්සේ ඔබ දන්නවා බලපෑම මොනතරම් තදයට ආවද කියලා මෙහි වුණත් මේ ශ්‍රී පාදේ පවා අධිපති වෙලා අරිට්ටකී වෙන්නු වගේ අය සෑහෙන ආකාරයට ශාසනික වශයෙන් විලෝපනයක් කළා. ඒ වගේ නොයෙක් ආකාරයට අපි මූණ දීලා මූණ දීලා විනාශ වෙලා යන්තම් කොනක හිටිය පිරිසක් කියලා අපි අපි ගැන තේරුම් අරන් ඉන්න ඕනේ. මොකද දැන් අපි ගත්තොත් මහමෙවුනාව බිහි කළ අවුරුදු 10යි තරම. මේ 10ට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ඔබට අසන්න ලැබිච්ච ප්‍රමාණ ගණිද්දී මේවා අහලකටවත් අහන නොලැබිච්ච යුගයක් තමයි තිබුණේ. ඉතින් ඒ වගේ යුගයක තමයි අපි මේවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මතු කරලා ගන්නෙ. එතකොට ඔබ හිතන්න එපා මේ ලංකාවේ මේ අඛණ්ඩවම මේ එදා මිහිඳු මහරහතන් වහන්සේ අපට දායද කරපු දේ පිළිබඳ සාසනික සම්ප්‍රදාය අඛණ්ඩව පැවතුණා කියලා හිතන්න එපා. එහෙම අඛණ්ඩව පැවතුනේ නෑ නිකන් අලුතින් ඉපදුනා වගේ එකක් තියෙන්නේ. අර අපිට අර පාරම්පරික වශයෙන් තියෙන බෞද්ධ සංස්කෘතිය නැත්තර නැති නැති නිසා අපිට තේරෙන්නේ නිකන් අඛණ්ඩව ආපු ගමනක් තියෙනවා ගෙහෙම එකක් එහෙම එකක් නැහැ. දැන් ඉන්දියාවට ගත්තොත් ඉන්දියාවට බුදුදහම විදේශීය ආගමක්. දැන් අපිව දැක්කහම මිනිස්සු කියන්නේ විදේශිකෙක් විදේශිකෙක් කියනවා. ඒ කියන්නේ භික්ෂුවක් දැක්කහම විදේශිකෙක් කියනවා. තමහර සමහර තැන් වලට ගියාම තමහර ඉන්දියන් අය ගම් වලට යනවනේ මහනුවරට පස්සේ. ආන් පස්සේ අහන මොකද්ද ඇඳන් ඉන්නේ සාරිය කියලා. ඇයි මේක පහලටම මේක කරන්නේ තියෙනවනේ දැන් ඉස්සර තිබුණේ මේ විදිහට නෙමෙයි. මුල්ම කාලේ සිවුර පොරවල තියෙන මීට වඩා ගොඩක් උඩට තිබිලා තියෙන්නේ. අන්දනෙත් පහල් පේන්න. ඉතින් දැන් අන මොකද්ද මේ සාහරී කියලා එක හාඳු කෙනෙක් ගිහලා මගුල්ගේ ඉස්සරන් ගියන් පස්සේ නටන්න නට ගහලා බිර ගහනකට නටපන් කිව්වා. ඉතින් ඒ තරම්ම මේ මිනිස්සුන්ට මේ භික්ෂුවකගේ චිත්‍රය හඳුනන්නේ නැහැ. හඳුනගන්න බෑ. ඒ තරම්ම ඒක විනාශ වෙලා. ඊට පස්සේ අපි ওই කේරළේ දකුණු ඉන්දියාවේ ආන්ධ්‍ර කර්ණාටක පැත්තේ ගිහිල්ලා අපි දැක්කොත් අහන්නේ අපි කවුද කියලා අහනවා. අපි කිව්වොත් එහෙනම් බුදුරජාන් වහන්සේ කෙනෙක් කොයි රටේ කෙනෙක්ද කියලා අහනවා. එතකොට බලන්න කොයිතරම් මේ බෞද්ධ සංස්කෘතියේ නාම මාත්‍රිකවත් නොසිට අතුරුදහන් වෙලා තියෙන තාලෙ. ඒක දැනග තියෙනවා බුද්ධ ගයාවේ ඉඳලා කිලෝමීටර් 40ක් වගේ දුර ඩෝල් බාබා කියලා තැනක් එතන තිබිලා තියෙන්නේ බරාබර් කියලා තියෙනවා කඳු වැටියක්. ඒ කඳු වැටියේ පාමුල තියෙනවා හිටි බුදු පිළිමයක්. ඒතර මිනිස්සුන්ට කියලා තියෙන බ්‍රාහ්මණය උඹලට අපල දුරු වෙනවා, පව දුරු වෙනවා, ආරක්ෂා ලැබෙනවා. කන්දර නගින්න ඉස්සෙල්ලා ගලකින් ඒ බුදු පිළිමයට ගහපන්. ඉතින් අනෑන මිනිස්සු ගලක් ගහලා තමයි යන්නේ. දැන් මතකද ඔබට කිව්වා මතවාදයක් සමාජයට ආවහම මුලින්ම කිව්වා ඒ මතවාදී හරියෝ වැරදි වේවා ඒ හරි වැරද්ද තෝරගන්න මිනිස්සුන්ට ශක්තියක් නැහැ. ඒගොල්ලෝ කරන අර මතවාදී ග්‍රහණය කරන එකයි. දැන් කාලය තිස්සේ අපේ සිංහල බෞද්ධ මාධ්‍ය ආයතන වලින් සිංහල බෞද්ධයන් උදෙසා පිරිත් ගොඩේම අර වේද පාට රිංගෙව්වහම කාලයක් යනකොට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම මේ මිනිස්සු වේදය අදහන්න පෙළඹෙන විදිහට කවුද මේ විනාශය උපද්දෙව්වේ? පිරිත් තාන අස්සවන channel එකමයි. ඉතින් ඒ නිසා නමුත් මිනිසුන්ට තේරෙන්නේ තමන්ට හානියක් වෙනවා කියලා. ඒ නිසා මේ මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් කියනවා මේක කියෝ කියෝ ඉන්න. එතකොට සම්පූර්ණ ආරක්ෂාව, සම්පත්තිය, ධනය, ඒ කියන වර්ණනා විෂාතික්‍රාන්ත වචන ටිකක් කතා කරනවා. ඊට පස්සේ සාමාන්‍ය මිනිස්සු අනිවාර්යයෙන් ඊට පස්සේ ඒකට පෙළඹෙනවා අනිවාර්යයෙන්ම උදේට ඒ channel එක දාලා තියන්න හවසට 6ට දාලා තියන්න මොකද හේතුව අර කියන ආකාරයට සකල සම්පත්ති වලින් ආඩ්‍ය වූ හිතන්න බැරි තරම් මේ මේ ධන දහාන්නෙන් ආඩ්‍ය වූ මහ පුදුම සෞභාග්‍යයක් ලබා දෙනවා කියලා කිව්වට පස්සේ අර මේ වැලේ වැල් නැති මිනිස්සයාට මේක මහ විශාල දෙයක්. ඉතින් මේ විදිහට අර මාධ්‍යයට මිනිස්සුන් යොමු කරගන්න කරනකොට ඒකෙන් ලොකු හානියක් සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා මේ අපි අපේ දේ පිළිබඳ අපි දැනුවත් සිටින්න ඕනේ. මම තව එකක් කියන්නම්. මේ පසුගිය දවස්වල අපේ එක ආයතනයකට ඇවිල්ලා තියෙනවා වයසක කන්‍යා සොයුරියක්. වයසක එක්කෙනෙක් ඇවිල්ලා කියලා තිනවා හාමුදුරනේ මට මේ පොඩි මේ අධ්‍යයනය කරන්න වෙලා තියෙන බුදුදහම ගැන මට පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මහන්සි ගත්තේ ඇත්ත කියලා දෙන්නයි. උන්වහන්සේ දේශනා කළා මේ අපේ ඇස කන නාසය දිවක මනස වයසට යනවා. රෝග වලටපත් වෙනවා. විනාශ වෙලා යනවා. අනිත්‍යයි ඒ නිසා මේවා දුකට පාත්‍ර වෙනවා. මේ දුකට පාත්‍ර වෙන දේ තමන්ගේ වශයෙන් පවත්වා ගන්න බෑ. ඊට පස්සේ අහලා තියෙනවා දැන් ඔබතුමීට දැන් වයස කීයද? 70යි කිව්වා. අහලා තියෙනවා ඔබතුමීගෙත් දැන් ඇහැ කන නාසය දිවක මනස මේ මේ ඉන්ද්‍රියන් දැන් කොහොමද? අනේ ආඳුරණී මතක් කරන්න එපා මේක දුකමයි කිව්වා. ඊට පස්සේ ඒගොල්ලෝ ඕක අවබෝධ කරගන්න තමයි කිව්වා. අනේ ස්වාමීනි හරි පුදුමයි මං හොඳ වෙලාවට මෙහි ආවේ. මේක අහගන්න මං අහලා තිබුණේ මේක නෙමෙයි කිව්වලු. අපි බුදුදහම ගැන පොඩ්ඩක්වත් පැහැදිලිමෙන් හිටියේ නෑ. මොකද අපිට ආරංචි අපි ඉගෙනගෙන හිටියේ ස්වාමියාව දාලා ගියපු හිතක් පපුව නැති කෙනෙක් කියලා. කියන්නේ දරුවව දාලා ගියපු දරුවාගේ ස්වාමිදියේ දාලා ගිය හිතක් පපුවක් නැති චරිතයක් හැටියට අපි දැනගත්ත මිසක් වෙන කිසි දෙයක් අපි මේ ගැන දන්නේ නැහැ කියලා. දැන් බලන්න මේ විදිහට ඒගොල්ලෝ එතනින් නැවතිලා ඉන්නවා. අපි මෙහි වේදෙත් රිංගව ගන්නවා අරකත් රිංගව ගන්නවා මේකත් රිංගව ගන්නවා අපි අදහන්න කෑලි හොය හොය ඉන්නවා කොච්චර අවාසනාවක්ද මේ බෞද්ධයන්ට වුණේ තමන් සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේම අඳුනගන්න බැරි වීමෙන් කොච්චරනම් හානියක් වුණාද මේ නිසා පින්වත්නි දැන් බලන්න දැන් ලංකාව තුලම ඔබ දන්නවා ඇති පුංචි දරුවන්ට එක්තරා කාලයක කිව්වා පුතේ කවුද ඔයාලට බලන්න පුතේ සිද්ධාර්ථ කුමාරයා තමන්ගේ දරුවට ආදරය කළේ ආදරය කළේ නෑ දාලා ගියා. ඔයාලගේ තාත්තා ඔයා පුංචි කාලේ අම්මව දාලා ගියන ඔයා මොකද කරන්නේ? ඔයා ආදරේ දී තාත්තට. ඒ තාත්තා ඔයාට ආදරේද කී කී පොඩි ළමයිගේ සිත විකෘති කර කර ඉන්න අපි මේ වේද පාඨ ගයන්න හොයනවා. එතකොට බලන්න මේ අපි අදහන දේ ගැන අපි අවබෝධයක් කොච්චර අවබෝධයෙන් නැද්ද කියලා නම් මේ බලන්න අපේ කවීන්ට වෙච්ච දේ කොළඹ යුගයේ එක්තරා කවියෙක් කියනවා සිහිසන් නැතුව මා දුක් හඳුලින් නාලා නැහිනව නේද හිමියනි දිව ඇද කාලා මේ මේ කාලේ කවීන් මේ යසෝදරා චරිතය දැකපු හැටි මේවා කියපු මිනිස්සුනේ මිනිස්සුගේ ළමයි නේ ඉන්නේ දැන් ඊළඟට කියනවා ලං වී නොසිඹ උතුරා යන සෙනෙහි රසින් රංකඳ මිසක් යාවිද වෙන කවුරු විසින් මොනවද කියන කැත කතා ඊළඟට කියනවා සඟුන් පීරිවරා අර යන පියා නුඹ උපන් දිනයේම හොරෙන් පැන ගියා ගඟකින් අසකු පන්නවා පියාදර නුඹේ මුව දෙක හාදුවක් නොදී දවසක් ගියා නුඹ තනි කරෝය පියාණන් පුතේ මේ කොළඹගේ කවි. අතින් අල්ලගෙන පිටිපස්සෙන්ම ගිහින් පිටි අතින් අල්ලගෙන පිටිපස්සෙන්ම දුව ගිහින් ඇදගෙන පරෙන් මෑණියන් ද අඬ ගැහුවයි කියා. කාටද මේ කියන්නේ? මේ කවි කොළඹගේ ලිවිච්ච කවීන්ගේ කවීන් දැකපු හැටි මේ සිද්ධි. ඒතර මේ પરම්පරාවට මේ මතේ ගොදුරු වෙන්නේ නැද්ද? ඉතින් මේ නිසා මේ මේ සාහිත්‍යකරණයට ගිහිල්ලා අපේ මූලික හර පද්ධතියට ඇතිවෙච්ච විනාශය මෙතකයි කියලා කියන්න බෑ. ඔබ දන්නවා අපි දන්න හොඳම ගත්කරුවෙක් ලියපු භවතරණේ. ඒකේ අන්තිමට ලිව්වා බුදුරජාණන් වහන්සේ කිඹුල් අතට වැඩි වෙලාවේ අසෝදරා පා අල්ලගෙන හඬද්දී යාට මතක් වුණා කියලා කෙලිස් මතුවලා ආවා කියලා බුදුරජාණන් වහන්සේට. ඉතින් මේවා කියවපු අපි තමයි ඒකෙන් ඒක එහෙම නෙමෙයි කියලා පෙන්වන්න තමයි මා අමා ගීත ලිව්වේ. එතකොට මේ දැන් අර පොදුත් සමාජය තුල සංසරණේ වෙනවා. ඉතින් ඒතකොට තරුණ ළමයි හිතන්නේ සම්පූර්ණම දැන් සමහර මාක්ස්වාදී චින්තනය ගන්නයි කියන උන්වහන්සේ ධනවාදියෙක්. ධනවාදී නියෝජනය කරන කෙනෙක්. එතකොට මට මතකයි ඒ කාලේ ලොකු ආందోලනයක් ගියා එක්තරා සාහිත්‍ය දරේක් ලිව්වා ගඟළඟ බුදුරුව කියලා කවි පන්තියක්. ඒ කවි පන්තිය ලියලා ගඟළඟ ඉඳලා අහනවා මේ මොකද මේ ගඟට බැහැලා විනෝද වෙන්නේ නැත්තේ බයයිද කියලා අහනවා අනිත්‍ය නිසා. මේ වගේ අහනවා. ඊට පස්සේ කියනවා අපි අනිත්‍යයේ දත් සෙට් එක දාගෙන අපි වයසට ගියාම ලුඹු කටින් එහාට මෙහාට පන්න පන්න භාවනා කරන්න එන්නම් එතකම් බෑ. මේ වගේ කවි බුදුරුවට කියාපු සමාජයක්. අද ඔබට මතක නැනේවනේ. දැන් අපිට මේ මහමෙවුනාවෙන් කවි අහපු අයට මතක නෑ රටට උනේ මොකක්ද කියලා. ඉතින් ඒ වගේ කවි කියාපු සමාජයක්. කොළඹ යුගයේ විශාල හිතන්න බැරි තරම් හානි සිද්ධ වෙලා තියෙනවා. එතකොට එක්තරා අර බෞතරණේ ලියපු එතුමා කිව්වා ඕකට ගඟ බුදුරුව නෙමෙයි දාන්න තිබුණේ ගඟ අතිවරයා. ඒ වගේ අර ඒගොල්ලන්ට තිබුණ යම්කිසි හැමතිස්සෙම අර නින්දාවෙන් අපහසෙන් බුද්ධ චරිතය දිහා බලන ඊළඟට යසෝදරාවට මහා අසාධාරණයක් වුණා කියලා බලන ඉතින් මේ වගේ බලන්න ගිහිල්ලා ඒ හින්දු තියෙනනේ මහ රැකමකෝ යන්න ගියේ මාහැර දාලා ඒක මහරයක මොකෝ යන්නේ කී මහරතල තේරුම ඒක වෙන ගමනක් ගියා වගේ. දැන් සින්දු තියෙනවා එහෙම. එතකොට එතකොට බලන්න මේ බෞද්ධයාට වෙච්ච හානිය කරන්නේ කවුද මේ? බෞද්ධයෝ බයි. බෞද්ධයම මේ හානිය කරගන්නේ. ඉතින් මේ නිසා අපි තේරුම් ගන්න ඕනේ බෞද්ධ කලාව පවා අපිට බෞද්ධයන් විසින් අහිමි කරලා තියෙන බෞද්ධ සාහිත්‍ය අහිමි කරලා තියෙනවා. මෙහෙම අහිමි වෙන්න වෙන්න මොකද වෙන්නේ අපි සාමාන්‍යයෙන් පින්වත්නි මිනිස්සුෙකුට ඕන කරනවා මේ හද ගැස්ම කියලා එකක් හද ගැස්ම කියලා කියන්නේ මිනිස්සයා තව කෙනෙක් කෙරෙහි අනුකම්පාවෙන් දයාවෙන් කරුණාවෙන් බලන්න පුළුවන්කම කොච්චර ඥාණි තිබ්බත් කොච්චර හැකියාවක් තිබ්බත් වැඩක් නැහැ මිනිස්සයාට ඒ අර හද ගැස්ම කියන එක නැත්තම් මොකද දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිනිස්යාට හිතවත් නම් කාරුණික නම් සෙනෙහවන්ත නම් එයාව තිසරණේ පිහිටවන්න කියලා. ඉතින් ඒක නිසයි මම මේ මහමිනුනාව පටන් අරගෙන මේ කටයුතු කළේ. ඒ දේශනාවෙන් ලැබූ අනුබලය. ඉතින් ඔබ දන්නවා ඒ නිසා අපි මිනිසියෙකුට හිතයිශී නම් කාරුණික නම් එයාව ධර්මයේ කෙරෙහි පහදවන්නමයි තියෙන්නේ. වෙන ධර්මයේ කිරිය අපහාද වෙනවා නම් කවුරු හරි කෙනෙක් කියා මනුස්ස වර්ගයාට විශාල හානියක් කරන්නේ. මනුස්සයාට සෙනෙහක් නැහැ. ඊළඟේ තමයි දැන් අපිට පේනවා මේ මේ දැන් රට තුල ඇති වෙන වෙනස්කම් මම ඔබට කියන්නම්. මට මතකයි 1979 80 වගේ කාලේ මම සේරුවිලි ඉඳෙද්දී අ ඒ කියන්නේ මේ දෙමළ කෝලහල 83 පටන් ගත්තනේ. ඊට කලින්, කළු ජූලියට කලින් මිනිස්සු වන්දනාව වෙනවා. අපි පන්සලේ ඉන්නේ එතකොට පොඩි කාලේ මහාන වෙලා. අපිට ඇහෙනවා මිහිරි හඬින් සාදු නාදයක්. වාහනයක් ආපු ගමන්. එතකොට අපි දන්නවා මේ වන්දනා පිරිසක් ආවා. ඊට පස්සේ අපිට හවස් වෙලා එහෙම නැත්නම් ඊට පහුවදා උදේ ආයෙමත් ඇහෙනවා අපිට සාදු නාදයක්. එතකොට අපි දන්නවා මේ වන්දනා පිරිස දැන් පිටත් වෙනවා. අද ඒක නෑ. ඊට පස්සේ 2000 1982 ආව අර මොකද්ද කලලාම්පු ප්‍රශ්නේ මොකක්ද ඒකට කියන්නේ මොකක්ද එකක් ආව අර ජනමත ਵਿਚාරණය ඒකත් එක්ක ඇති වුණා දේශපාලන වීරුවක් රටේ හටගත්තා ඊට පස්සේ ඇති වුණා කළු ජූලිය ඒක කුමන්ත්‍රණයක් කුමන්ත්‍රණයට විශාල වශයෙන් අපි මුළු ජාතියම නිඳා පහසිර ලක් වුණා ජාතියම ඒ ඒ එක්තරා දේශපාලන පක්ෂ කීපයක් තහනම් කරන්න කුමන්ත්‍රණයක් ගියේ ඒකට මුළු ජාතියක්ම තාමත් වන්දි කියනවා ඊට පස්සේ සම්පූර්ණයෙන්ම කෝලහල පටන් ගත්තා එතකොට 83 ඉඳලා වන්දනා මිනිසුන්ගේ වන්දනා ගමන් නැති වෙලා ගියා ඊට පස්සේ 83 87 85 86 ටික ටික දේශපාලන කෝලහල වැඩි වුණා 87න් දේශපාලන කෝලහල උත්සන්න වුණා 88 88 89 වෙනකට හොඳටම දේශපාලන කෝලහල උත්සන්න වෙලා 90 91 90 91 භීෂණේ ඒ භීෂණ ඉවර වෙලා 93 90 92 93 ඒ දිගට භීෂණ ආවා ඊට පස්සේ ওই ටික ටික ආයෙ වෙනස් වෙලා ගිහිල්ලා ඔන්න ටිකට මේ වන්දනාගමන් පටන් ගත්තේ මේ මෑත භාගයේ පටන් ගන්නකොට අර මිනිස්සුන්ගේ තිබිච්ච වන්දනා సౌందර්යය විනාශ වෙලා. හොඳට බලන්න හොයලා මම මේ කියන කාරණේ. පරිණියගෙන් අහලා බලන්න. වන්දනා సౌందර්යය දැන් නැහැ. දැන් මේ පිරිස දැන් මම ඊ සෝමාවති වැඩම කළා පින්කම ගැන සාකච්ඡා කරන වන්දනා මිනිස් එන එනව දන්නෙත් නෑ අපි යනව දන්නෙත් නෑ ඒගොල්ලෝ වන්දනා ගමනක්ද වෙන පික්නික් එකක් යනවද හොයන්න හොයන්න බෑ. මල් උණක් ගත්තාම අර නැට්ටෙන් මාළු කූරි වගේ එල්ලන් යන්නේ. දැන් බලන්න එතකොට මේ කඩාවැටෙන්නේ මොකද්ද? බෞද්ධ සංස්කෘතිය. බෞද්ධ සංස්කෘතිය කඩාවැටලා තියෙනවා. එතකොට බලන්න දැන් ඊයේ අපි බැලුවා මේ හරියට බුදුන් අදපු එක්කෙනෙක් දින්නෙක්වත් තිබු හිටියේ නැහැ. සෝමාවති අච්චර දුර ඉඳලා එනවා. අවිල්ල ඉතින් අර මල් ටිකක් අරගෙන සමහරු ගිහිල්ලා පොඩ්ඩක් අවුසරයි කියලා පැත්තකින් ඒ පොඩ්ඩක් වාඩිලා ඉන්නවා. අනිත් අය ඔක්කොම මේ එහෙම් මෙහෙන් වටේ දුවලා මේ යනවා ඉතින්. කීයක් හරි ওই ආධාරයක් කරලා යනවා. ඒක තමයි වන්දනාව. දැන් බලන්න මෙහි ඉඳලා මිනිස්සු තිරුපති යනකොට කොහොමද කියලා. සමහරු ඉන්නෝනේ දේශපාලනඥයෝ යනවා ව්‍යාපාරිකයෝ යනවා ලොකු ලොකු ඔක්කොම විශ්වාස කරන්නේ අපිට දියුණුව දෙන්නේ බෞද්ධයෝ නෙමෙයි බුදුදහම නෙමෙයි. එතකොට තිරුපති යන අය මෙහි ඉඳලා කැප වෙලා ඊළඟට ඒ පිරිස මේ පූජාවල් වලට ලෑස්ති වෙලා ලක්ෂ ගණන් වේදම් කරලා ඒ වගේ මෙහි ඉඳලා ගිහිල්ලා කරන වේදම පූජාවකට බෞද්ධ ස්ථානයකට එහෙම පූජාවක් සඳහා මෙහෙම එක කරන්නේ මේ ඔක්කොම මේ අතිමිට හංගගෙන නිකන් බොරුවක් කරන්නේ. මේ ඔක්කොම අපි අත්දකිනවා. ඒ වෙනස. ඒ නිසා පින්වත්නි විශාල කඩාගෙන වැටීමක් තියෙනවා. ගුණගයිද නැද්ද කියන කාරණේ අපිට තේරෙන්නේ නැහැ. අඩු ගානේ ඉතින් අපිට ඕනකම තියෙන්නේ මහමෙවුනාවටවත් එකතු වෙච්ච අයව මේකෙන් බේරගන්න. අපි කියමු මාළු දැල්ලකට අහු වෙනවා කියලා ඔහේ මාළු ටික ගඟේ හිටු පරණ ගඟේ අඩු ගානේ දැලවත් අපි සිදුරු කළොත් ඒකේ මාළු කීප දිනක් හරි ආයේ පරණ ගඟට වැටේ. පරණ විදියට ලස්සනට පීනයි. ඉතින් ඒ වගේ අදහසින් තමයි මම මේවා කළේ. දැන් ඔය ඉතින් අත වශයෙන්ම කියනවා නම් ඔය අමා ගීතය අමා ගීතය කියන එක හොඳ මේ මිහිරි එකක්. සාහිත්‍ය කෘතිය නැත්තම් සාහිත්‍ය නිර්මාණය එහෙම නැත්තම් කලා නිර්මාණයක තියෙන යම්කිසි සුන්දරත්වයක්. දැන් බලන්න හිතලා ලියනාඩෝ ඩා වින්චිගේ මොනාලිසා ඒකේ තියෙන යම්කිසි සුන්දරත්වයක්. ඒ සුන්දරත්වය මිනිස්සු අඳුනගත්තා. අඳුනගත්තට පස්සේ ඒක අපූර්වත්වයකට පත් වුනේ නැද්ද? අපූර්වත්වයට පත් වුනේ සුන්දරත්වය හඳුනා ගැනීම නිසා. ඒ වගේම සමහර පිකාසෝගේ චිත්‍ර. ඒවා තියෙන එක කිසි වැදගැමුවේ නැති ගොරහැඩි බලි. නමුත් ඒව පවා මිනිස්සු අගය කරන්න ගත්ත ඒවා යම් යම් කාමාතුර හැඟීම් පහල කරන නිසා. ඒකට මිනිස්සු ආස කළා. ඒකී ගොරහැඬි බවට ආස කළාම ඒ යම්කිසි දෙයක තියෙන సౌందර්යය නැති වෙලා යනවා. సౌందර්ය නැතුණාට පස්සේ මිනිසියෙකුගේ හිත වේලිච් එකක්. කරුණා මෛත්‍රිය නේ හඳුනන්නේ දැන් අපි ගත්තොත් අමා ගීතේ අමා ගීතේ පොතේ මම යසෝදරා ගැන කියවිච්ච කාල පරිච්ඡේදයේ මම දැම්මේ පෙමින් වැළුණු පෙමින් වැළුණු දයාබර ස්වාමි පුරුෂයෙක් ස්වාමි දිනියක් ගැන යම්කිසි චිත්‍රයක් පෙන්වන්නයි. සමහර අයට ඒක වරුත්තු දෙන්නේ නැහැ. ඇයි ඒක ඒකට දැම්මේ කියලා. ඒගොල්ලෝ ඒගොල්ලන්ට උනේ වේලිච්ච චරිතයක්. ස්වාමියා ස්වාමිදීනියට බුම්මගෙන ඉන්න. ඇයි මේ බුදු බුද්ධත්වයට යනකොට ඒ ඒ වගේ දුරස් කළා දාන්න. ඒ මොකද හේතුව අර සංවේදී මනස නැතිකම. සංවේදී මනස නැති වුණාට පස්සේ එයාට යමක් තෝරගන්න අමාරුයි. ඊට පස්සේ කරකුට්ටන් වෙලා හිත තියෙන්නේ ළඟින් මිනිස්සෙක් හප්පගෙන ගියත් රවනවා බලනවා ළඟ ඇඟේ පොඩ්ඩක් වැදුනත් ත්‍රවනවා, දුඩුනවා, බනිනවා. ඒ මොකද මේ? මේ වාඩි වෙලා පටිසම්පාද ගණන් කරනවා. මොකද හිතට වෙලා තියෙන්නේ මොකද්ද? හිත කරකුට්ටක්. මේ නිසා හිතකට වමන යම්කිසි සංවේදී බවක් තියෙනවා. ඒ සංවේදී බවත් එක්ක තමයි මේ ජීවිත පැවැත්ම යන්නේ. දැන් දැන් බලන්න හිතලා මේ සංවේදී බව අපිට නැති වුණේ කරුණ දෙයකින් මේ රටේ. එකක් තමයි ත්‍රස්තවාදී. අනිත් එක ප්‍රචණ්ඩ දේශපාලනය. අතව එකක් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. මොකද්ද? අවබෝධයකින් නොහන් අවබෝධයකින් තොරව තියෙන සාහිත්‍ය කෘති. මෙවෙන් තමයි අපේ සංවේදී බව අහිමි කරලා තියෙන්නේ. ප්‍රචණ්ඩ දේශපාලනය නිසා අපි ළඟ තිබිච්ච මානව ගුණධර්ම කිමෙන් කිමෙන් පිරිහියන්නේ නැද්ද? පුදුම විදිහට මානව ගුණධර්ම පිරිහී යනවා. අපිට කතා කරන්න බැරි විදිහට පිරිහිලා යනවා. අපිට ලෝකෙ ගිහිල්ලා අපි ලංකාවේ කියලා කියන්න ලැජ්ජ. ඒ මට්ටමට අපි පිරිහිලා යනවා. ප්‍රචණ්ඩ දේශපාලනයයි ත්‍රස්තවාදයන් නිසා. ඊළඟට අපේ තිබිච්ච ගුණාත්මක වටිනාකම් සියල්ලම විනාශ වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ධර්මයේ හැසිරෙන්න බැරි එක අවස්ථාවක්. අසමේ සමේ සූත්‍රයේ තියෙනවා. ඒ අවස්ථාව තමයි සමාජය යම්කිසි ත්‍රස්තවාදී ග්‍රහණයකට හසු වී සිටීම. නැත්තම් යුද්ධයකට මැදි වී සිටීම. ඒ කාලය තුල ධර්මය හැසිරෙන්න බෑ කියන මනුස්සයාට. ඉතින් අපිට ඒවා අපේ ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ අත්දැකීම් නෙමෙයිද? ඒවා අපිට <clears throat> ප්‍රත්‍යක්ෂ අත්දැකීම්. මේ නිසා මේ අතරේ අපි අපේ හිතකට වමනා සංවේදී සෞම්‍ය මෘදු ගුණ රැකගන්න තමයි මේ සාහිත්‍ය කියනේම අපි ලං කරගන්නේ. එතකොට මම ওই විශේෂයෙන් මේ අමාගීතේ ලිව්වේ ඒ ඒ වෙනුවෙන්. අමාගීතයේ කෘතිය සම්පාදනය කළාට පස්සේ එක පුතෙක් මට යෝජනාවක් කළා ස්වාමීනි අපි මේක අහන්න සලස්සමුද කියලා. ශ්‍රව්‍යාත්මක වින්දනයක් ලබා දෙන්න. ඉතින් ඊට පස්සේ සද්ධාවෙන් යුක්තව ඒ දරුවන් පිරිස අමාගීතේ නිර්මාණය කළ CD එකකට ඒක යම්කිසි ප්‍රමාණයකට යසෝදරා ගැන විස්තරي තියෙනවා බුදුරජාන් වහන්සේගේ සම්බුද්ධත්වයට පත් වෙනකම්ම ඒකේ විස්තරي තියෙනවා. ඉතින් මේ වගේ කෘති අපි නිර්මාණය කළාට දැන් බලන්න ඔබ හිතලා ඔබට මතකද එක කාලයක් තිබුණා මෙහි ලංකාවේ බණ රැල්ලක් ගියා පිටකොටුවේ බණ කියලා. අසභ්‍ය, අවිචාරවත්, අශ්ලීල, අශීලාචාර ක්‍රමයක්. ඒක වේගෙන් වැළඳගත්තේ නැද්ද මිනිස්සු? දැන් බලන්න මනස කොච්චර පිරිහිලාද කියලා. එතකොට මට මේ සමහර අය මට කිව්වා මෙන්න ස්වාමීන් වහන්සේ හරි අසභ්‍ය, අශ්ලීල, අශීලාචාර රැල්ලක් යනවා බණ කියලා පීටකොටුවේ බණ කියලා මම කෝක වැඩි කල් යන්නේ නැහැ කිව්වා. මොකද හේතුව? ඒකට මිනිස්යාගේ ක්ලේශය, ක්ලේශ 1000ට පොඩි සංසිඳීමක් ඇති කරයි. නමුත් මේ මිනිස්යාගේ ජීවිතයට අභ්‍යන්තර సౌందර්යයක් දෙන්න බෑ. සෞම්‍ය ගුණයක් ඇති කරන්න බෑ. ඒතර සෞම්‍ය ගුණයක්, సౌందර්යයක්, අභ්‍යන්තර ධාර්මික මිහිරි බවක් ඇති කරන්න බැරි නම් ඒක කවදාවත් සනාතන කෘතියක් වෙන්නේ නැහැ. ඒක විනාශ වෙනවාමයි. ඒ සමාජයක ප්‍රතික්ෂේප කරනවාමයි ඒක විනා ඒක පවතින්නේ නමුත් දැන් බලන්න අපි ඒ මෛත්‍රිය දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ උගන්වන මෛත්‍රිය කරුණාව අදටත් ඒකේ අවශ්‍යතාවය ලෝකෙට නැද්ද? නින්දාපහස වල අවශ්‍යතාවයක් හිටිනවද? නෑ නින්දාපහස කියන එක ලෝකෙට අවශ්‍ය එකක් නෙමෙයි. ගැරහිලි නින්දා අපහස මේවා ලෝකෙ ඉල්ලන එකක් නෙමෙයි. නමුත් මේ නිന്ദා පහස රැල්ලක් ලෝකෙ ගියොත් ඒක අහන අහන එක්කෙනාට පීඩාවක් නෙමෙයිද? පීඩාවක්. මෛත්‍රී කරුණා රැල්ලක් ගියොත් ඒක අහන අහන එක්කෙනාට සැපයක්. අන්න ඒ විදිහට අපි මේක තේරුම් අරන් ඉන්න ඕනේ. ඉතින් පින්වත්නි මම ඒ අමා අමාගීතේ පොත ලිව්වේ ඔය බවතරණිය නිසා ඇතිවෙච්ච අර්බුදේ මට මතකයි අපි පිරිවෙන් යන අවදී අපි ඒවා කියෝලා සමහර අපි අතර හිටපු ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා පාව ඒ ඒ බවතරණ ඉදිරිපත් කරන අදහස හරි කියලා පිළිගත්තා. එතකොට බලන්න අර සාහිත්‍ය කෘතියකින් අපිට මේ හානි සිද්ධ වෙන්නේ මෙහෙමයි. දැන් අපි ගත්තොත් බුදුරජාන් වහන්සේගේ චරිතේ බුද්ධ චරිතය අපිට පැහැදිලි දෙකක් පේනවා. එකක් තමයි උන්වහන්සේගේ ජීවිතය තුළ ලෞකික වශයෙන් උන්වහන්සේ මේ පොඩි කාලේ ඉඳලා උන්වහන්සේගේ ජීවිතයේ තියෙන අත්දැකීම්. මෝණ දීපු ආකාරය. ඊර්වස උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මෝණ දීපු ආකාරය. ඒක අපිට පිටින් බාහිරව පේනවා. ඉතින් අපිට පේනවද උන්වහන්සේගේ ආධ්‍යාත්මික චරිතය? අපිට පේන්නේ නැහැ. උන්වහන්සේගේ ජීවිතයේ වටිනාකම ඉස්මතු කළේ අර ආධ්‍යාත්මික චරිතය නේද? එතකොට මේ ආධ්‍යාත්මික චරිතයේ ගුණේ හඳුනාගෙන ඕනේ අපි සාහිත්‍ය කෘතියක් කරන්න. ආධ්‍යාත්ම ගුණේ හඳුනා නැතුව අපි යම් කිසි කෝණයකින් බලන්න ගියොත් ඒ බලන්නේ උන්වහන්සේගේ කෝණයෙන් නෙමෙයි. කාගේ කෝණයෙන්ද? තමන්ගේ කෝණයෙන්. තමන්ගේ කෝණයෙන් බලන්න ගියාට පස්සේ තමන්ගේ කෝණේ තියෙන යම් ක්ලේශයක්ද ඒ කෙලෙස් තමයි ඉස්සරහට එන්නේ. දැන් මේ කෙලෙස් ඉස්සරහට එන නිසානේ දැන් බලන්න දැන් මේ කවියින් තමන්ගේ කෝණයෙන් බලන්න කියලා කරගත්තු හානිය නොපුබුදු මගේ නොයිඳුල් පෙම් කුසුමි පැණි අපුලද ඔබට දුන්නේ මෙම විරහගිනි අපුලද කියන්නේ අපිරියයිද කියලා අහනවා එතකොට මේ දැන් කවියාගේ හිතේ තිබිච්ච අර මේ පිළිකුල් සහගත හැඟීම් නේද මේ කියන්නේ යසෝදරාගේ මෝට දෙන්නේ එතකොට බලන්න යම් කිසි ද යසෝදරා වගේ චරිතයක් මීට වඩා හොඳට ජන කවියෝ මේ ජන කවියේ ජන කවියා ගොඩාක් ඒ කියන්නේ ජීවිතය ගැන මේ සාමාන්‍යයෙන් අපි උගත් කියලා සම්මත කරන කවීන්ට වඩා සංවේදී. මොකද හේතුව අර මං කියවන අර ජන කවියාට තියෙනවා සංවේදීව බලන්න පුළුවන් මධ්‍යස්ථකමක්. ඒ වගේම මෛත්‍රී සාගත බවක්. ඒ නිසා මේ අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ මේ ජන කවියාගේ කල්පනාව යසෝදරා යසෝදරා වත අපි ගත්තොත් ජන කවියේ ඒ ජන කවිය හරියට ජාතක කතා ආශ්‍රයෙන් මේ යසෝදරාගේ ජීවිතේ යසෝදරා කල්පනා කරන විදිය දැන් මේ බලන්න හිමයේ ගොසින් මල් යහනක සිටිනවද කොමල අනගි සිරිපාදක රිදෙනවද හිඟේ නැතිව දෙවියෝ මුර කරනවද මගේ ඇත් රජුනි හිමි අද කොතනකද බලන්නේ ජන කවියාට තියෙන මේ සංවේදී බව අර කොළඹ කවියාට තිබද? කොළඹ කවියා මොනතරම් ලාමක විදිහට දේව අහන්නේ නේ? ඊළඟට ජන කවියා කියනවා කැලේ තිබෙන කොයි දේවත් රස වේවා මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා අව්වේ තියෙන රැස්මාලා අඩු වේවා ගව්වෙන් ගව්ව දියමාලික සෑදේවා එතකොට මේ ජන කවියා තුළ තියෙන සංවේදී බව නූතන කවියාට නැති උනේ බටහිර අනුකරණය කරන්න ගිහිල්ලා. බටහිර අනුකරණවාදී අපි ගත්තත් බටහිර මිනිස්සුන්ගේ සාහිත්‍ය බිහුනේ ඒ සමාජය තුලනේ. ඒ සමාජය තුල මුනිවරු හිටියද? නෑ ඍෂිවරු හිටියද? රහතුන් හිටියද? එහෙම මොකක්වත් නෑ නෑ. නමුත් අපි අපි ජීවත් මේ ශ්‍රී ලාංකික සමාජය තුල අපි අතීතයේ හිටියේ කවුද? රහතන් වහන්සේලා. අපි අපි මේ peeli හැදිලා බුදුරජාණන් වහන්සේගේ ධාතු වැඳ වැඳ කියපු මිනිස්සු අපි. උන්වහන්සේගේ ශ්‍රීමා බෝධි ශාඛාවන් ගව්වෙන් ගව්ව පිහිටුවාගෙන වැඳ පිටු වැඳම් වැඳම් පිටුම් කර කර හිටපු පිරිසක්. පොයේ දවසට සියලු දෙනාම වැඩ සියලු වැඩ කටයුතු නවත්තලා අටසිල්ලා සමාදන් වෙලා ධර්මයේ කතා කරන හිටපු පිරිසක්. මරණයක් වෙච්ච වෙලාවට යසෝදරා වත කීක හිටපු පිරිසක්. සතිපට්ඨානේ මරණ ගෙදර කිය කී පිරිසක්. ඒක වෙනස් වෙලා නැද්ද දැන්? දැන් විශේෂයේ මොකද්ද මරණ ගෙදර? අර පින්තූර ටික කන පිට හරවනවා. ඊළඟට බුලත් කොලේ කන පිට හරවනවා. කැරම් බෝඩ් එක තියෙනවා. ඒ නිසා විශාල වශයෙන් හානි කාණි වෙලා කඩාගෙන වැටිලා විනාශ වෙලා නැත්තර නැති වෙච්ච එකක් මේකේ තියෙන්නේ. අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා පින්වත්නි ඒ නිසයි මම කල්පනා කළේ විශේෂයෙන් මට මේ යසෝදරා ගැන කියන්න හිතුනේ අර කැලණි විහාරේ අපි පෙබරවාරි 14 කරපු පින්කම වෙනුවෙන් මම සඳකිඳුරු ජාතකය කියුවා. සඳකිඳුරු ජාතකය කියවද්දී දැන් මම කල්පනා කළේ මේ යසෝදරා චරිතයටත් විශාල හානියක් මේ කලාකාරයෝ කරලා තියෙනවා මේ අස්ලීල අසංවර අසංයම පහත් වචන යසෝදරාගේ මුවට නංවල යම් යම් නිර්මාණ කරලා. ඒ නිසා මේ ඒ වගේ උතුම් චරිතයක් කවදාවත් ඒ වගේ තත්වයකටපත් වෙන්න උවමනා නැහැ. දැන් බලන්න මම මේක හැදුවා. දැන් මේකෙන් සෑහෙන ඔබට හිතන්න අවස්ථාවක් තියෙනවා. චපල සිතින් ලොව වසන කතුම් මැද අචපල සිත ඔබ යසෝදරා හිමියට රහසේ පෙම්බඳින ආලෝ රහසක් නැති ඔබ යසෝදරා සොඳුරු හදට බැඳි පෙමට ආල වැඩු නපුරු වචන නැති යසෝදරා ඒ ස්වාමියාට කොච්චර නපුරු වචන කතා කරනවද සමාජෙනේ එතකොට සොඳුරු හදට බැඳි සොඳුරු හද කිව්වේ කවුද සිද්ධාර්ථ කුමාරයා සොඳුරු හදට බැඳි පෙමට ආල වැඩු. නපුරු වචන නැති යසෝදරා. netu sangalin ඔබ තම හිමි මිස වෙන කිසිවෙකු නොම දුටු යසෝදරා. ඇත් රජ කිව්ව ඇත් රජ කිව්ව අපබෝ සත් හිමි සඳ හිමගිරි අරණේ යසෝදරා. දල දෙක දන් දී මේ යන විට දුකසී ඇතින්න වී ඔබ යසෝදරා තමහිමි ළමදේ තබමින් සොඬවැල හඬා වැටුණු ඔබ යසෝදරා. පෙරම් පුරණ පුරණ පෙරුම් කඳ ආදර හිමි සඳ වෙනුවෙන් දිවිදුන් යසෝදරා. දැන් මේ වගේ මම මේ වචන හැදුවේ ඒ ඒ අවස්ථාවල් වල තියෙන යසෝදරාගේ තියෙන ආදරය පෙන්න. මේ වගේම මේ සිද්ධාර්ථ කුමාරයා අපමහා බෝසතාණන් වහන්සේත් ඒ වගේම තම ස්වාමි දිනියට සසරි පෙම්මෙදි චරිතයක් මේ බලන්න. ලෙහෙන කුලේ ඔබ දෙදෙන උපන් සඳ. දරු සිංගිති ඇතිව සිටි අසෝදරා. බෝසත් ලේනා බලා සිටිද්දී දියේ වැටුණු ඔබ අසෝදරා. ගිලෙනා විට ඔබ සැඩරල පහරේ ලේනා හැඬුවා යසෝදරා. ලේනා කවුද? බෝසතාණන් වහන්සේ. ඊරෝසි ලේනා මොකද කළේ? ඔව් ගඟ හින්දන්න මේ ස්වාමි දියණියයි තමන්ගේ බිරිඳයි දරුවයි බේරගන්න යා මොකද තීරණය කළා අන්තිමට මේ ගඟේ වතුර හින්දින්න ඕනේ කියලා ගිහිල්ලා ගඟට කියලා නැට්ට තෙමනවා ගොඩට ඇවිල්ලා ඉහනවා අර ලේනයි අර ලෙහෙනියයි දරුවයි ගහගෙන යනවා වලිගේ තෙමමින් සැඩ පහර සිඳින හිමි ඔබ දුටුවේ නෑ අසෝදරා ඉතින් මේ වගේ අසෝදරව හඳුන ගන්න ඕනේ අපි ඊළඟට සසරෙන් එතරට වඩින හිමිට ඔබේ සෙනෙහස වැඩුවා යසෝදරා. කොහොමද යසෝදරා සෙනෙහස වැඩිවි? සිල් සුරකින්න විට ඔබගේ හිමිසඳ ඔබගේ හිමිසඳ සිල් සුරකිනවා. සීලේ නොබිඳින යසෝදරා. යසෝදරාත් ඉන්නවා පැත්තක සිල් නොබිඳ. වනගත වී හිමි බවුන් වඩන විට උවටන් කරනා යසෝදරා. දුක් විඳිමින් මේ ඝෝර සසර හිමි තනි කෙරුවේ නැති යසෝදරා. එතකොට මේ ගෝර සසරේ මහ බෝසතාණන් වහන්සේ පෙරම් පුරාගෙන යද්දී යසෝදරා තමන්ගේ ස්වාමියාව තනි කෙරුවේ නෑ. මන්ද්‍රි බිසව වී බෙසතුරු සිරිතේ හිමි පසුපස ආ යසෝදරා ජාලිය ක්‍රිෂ්ණා දන් දුන් වගදෙන. ජාලිය ක්‍රිෂ්ණ දන් දුන්නේ මන්ද්‍රි දේවි නැති වෙලාවේ. සෙනෙහස රැකගත් යසෝදරා. තමන්ගේ ස්වාමියා කෙරෙහි තිබෙන සෙනෙහස නැති කරගත්තේ නෑ. සෙනෙහස රැකගත්තා. කොහොමද ඊට පස්සේ මොකද කළේ? දන් දෙන විට ඔබ දුගී බමුණුහට දුගී බ්‍රාහ්මණයාට යසෝදරාව දන් දෙනකොට හිමිට ආල වැඩි යසෝදරා. ඒ තමන්ගේ ස්වාමියාට ආදරය කර කර ගියේ. ඉතින් මෙහෙම චරිතයක් අපිට හොයාගන්න පුළුවන්ද? ඉතින් මේ වගේ චරිතයකට අර වගේ අශ්ලීල වචන දාලා යම්කිසි නිර්මාණයක් කළොත් යා මුළු සාහිත්‍ය වංශ කතාවටම හානියක් කරනවා. ඉතින් මං විශේෂයෙන්ම මේකට පෙළඹුණේ අර තරුණ දරුවන් වැඩිපුර සහභාගී වෙන නිසා මේ මේ ජීවිතය ගැන යම්කිසි අර්ථයක් ලබා දෙන්න. ඊළඟට මම ලිව්වා අපිට තේරෙන්නේ යසෝදරා එදා සිද්ධාර්ථ කුමාරයා දොල දොර කවුළු අසලට ඇවිදලා බලද්දි යසෝදරා නිදාගෙන හිටියනේ උදේ වෙනකොට යසෝදරාට මොනවද හිතෙන්නේ නැද්ද කියලා අපිට තේරෙන්නේ රාහුල පුතු ඔබ තුරුලේ රඳවා සැතපී සිටි විට යසෝදරා තමහිමි සඳ දොර කවුළු අසලින් ඔබ දකිනා විට යසෝදරා සිහිනෙන්වත් හිමි යන බව නොදුටුවේ කිසි වරදක් නැති යසෝදරා. ඇයිද කියන් මට යසෝදරාවෙනි අවදි නොවුනේ ඇයි යසෝදරා. එතකොට ඊළඟට මම මේකේ තව එකක් ලිව්වා දැන් යසෝදරා සිදුවත් කුමරුන් අතිනත ගද්දා සොඳුරු සිහින මැව් යසෝදරා. සිඟිති පුතෙකු මව කුසින් දරාගෙන සෙනෙහස වැඩුවා යසෝදරා. බෝසත් හිමිහට පෙරම් පුරා ආ ප්‍රිය බිරිඳයි ඔබ යසෝදරා. නමුත් යසෝදරා දැක්කේ නැහැ එකක්. මොකද්ද? ගෙවෙන සසරේ අවසන් භවයට ආවග නොදුටුව යසෝදරා. යසෝදරා දැක්කේ නැහැ තමන්ගේ මේ ජීවිතේ අවසාන ආත්මය මේ තියෙන්නේ කියලා දැක්කේ නැහැ. මේක අහනකොට තනියම ඔබ වෙනම ලෝකිකයයි. මම ඊළඟ එක තමයි මේ මේ කවියකදී දැන් අපි ගත්තොත් සාදු සාදු බුදු රුවන වඳින්නයි කියන එකට ඒකට තියෙන වෙනම රිද්මයක් නේ. ඒ රිද්මෙන් උපද්දවලා දෙන්න අපිට ශ්‍රද්ධාව. දැන් මේකේ තාලෙට උපද්දවලා දෙන්නේ නිකන් අර විරහ බවක් තියෙනවා. ඒ වගේම සෙනෙහසක් තියෙනවා. ඇත් රජෙකුව අප බෝසත් හිමි සඳ හිමගිරි අරණේ යසෝදරා යසෝදරා දල දෙක දන්දී මිය යන විට දුකසේ ඇතින් වී ඔබ යසෝදරා යසෝදරා තම හිමිලමේදී තබමින් සොඳ වැල හඬා වැටුණු ඔබ යසෝදරා යසෝදරා පුරණ පෙරුම් කඳ ආදර හිමි සඳ වෙනුවෙන් දිවිදුන් යසෝදරා යසෝදරා දැන් දැන් මේ වගේ සොරකින් මේක යසෝදරාගෙන අහනකොට ඔබට සම්පූර්ණයෙන්ම යසෝදරා කෙරෙහි මහා ගෞරවයක් භක්තියක් ආදරයක් ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම මට මේක මේ විදිහේ නිර්මාණයක් කරන්න හිතුනේම අපිට පේනවා බොහෝ පවුල් වලට තියෙනවා යම්කිසි මේ ඉඩෝරයක්. මොකද්ද ඉඩෝරේ? සෙනෙහසේ ඉඩෝරේ. මේ සෙනෙහසේ ඉඩෝරේ නැති වෙලා ආදරේ වැස්සක් දෙමව්පියන් තුල වහිනවා නම් දරුවන්ට මේ වැස්ස වහිනවා නම් ඒ දරුවන්ට යම්කිසි යමෝටම සැනසෙල්ලක් ඇති වෙන්න ඒක හේතු වෙනවා. ඊළඟට මම ලිව්වා මේ වනේ වල්වැද තාපස වෙස්ගෙන බවුන් වඩයි හිමි යසෝදරා සලුපිලි අබරණ ඉවත දැමූ ඔබ කහවත් හැන්දා යසෝදරා එක වේලක් හිමි වළඳන බව දැන එක වේලක් ගත් යසෝදරා රුක්සෙවනේ හිමි සැතපුණු බව දැන බිම සැතපී සිටි යසෝදරා එතකොට තමන්ගේ ස්වාමියා වනාන්තරයට ගිහිල්ලා ගස් යට සැතපෙනවා කියලා අහපු දවසේ ඉඳලා යසෝදරා බිම සැතපුණා. ඒතර මේ මේ සසරේ යාපු එකක් නේද මේ තියෙන්නේ. සසරේ යාපු සිනියාස. ඒකයි මං දැන් මේ අන්තිමට පැවසිනේ ලොව සිහින කුමාරිය ඔබ මිස වෙන නැති යසෝදරා යසෝදරා රැක දවාලක හිමි නොමැතිව සිටි සෙවනැල්ලයි ඔබ යසෝදරා යසෝදරා දැන් මේ සිද්ධාර්ථ අපේ බුදුරජාණන් වහන්සේ මේ මාළිගයට වැඩි වෙලාවේ මේ බලන්න මේ මාළිගයට වැඩිලා කොහොමද කියලා සත්වසරක් පෙර නොපෙනෙන අහසේ ඈත බලා සිටි යසෝදරා එතකොට සත් වසරක් මෙයා ඈත බලන් හිටිය ස්වාමියා ආපහු වෙන්නේ කවද්ද කියලා හිමි සඳ යලිෙහි වඩිනා විට ඔබ ඇයි දෝනාවේ යසෝදරා දැන් එතකොට බලා හිටිය ස්වාමියා තමන්ගේ මාලිගයට වඩිනවා නමුත් යසෝදරා ස්වාමියාව දකින්න යන්නේ නැහැ. වාවා ගන්නට බැරි තරමේ දුක තිබුණ නිසා වේද යසෝදරා යසෝදරා භවයෙන් භවයට සිනෙහි කඳුළු මැද තෙමී ගියා වේද යසෝදරා යසෝදරා ඊට පස්සේ මොකද වුනේ බුදුරජාණන් වහන්සේ යහංගෙබට ඇවිල්ලා දොර අඩවල් කළ අඩවල් දොරින් කතා කළා යසෝදරා කියලා දොර කවුළු අසලින් ආයිත් සරයක් නම ඇසෙනා විට යසෝදරා යසෝදරා සත්වසර පුරාවට නෑසුන ඒ හඬ යලි ඇසෙනා විට යසෝදරා යසෝදරා ඊට පස්සේ මොකද උනේ ආය ඇසෙනකොට දැස විවර කොට අවදිව සැනේකින් බැලුවේ කොහොමද යසෝදරා යසෝදරා හිමි සඳුගේ සිරි පතුල් වැළඳගෙන වැඳ වැටුණා ඔබ යසෝදරා යසෝදරා රාහුල පුතුහට දායාද ගිනින්නට පිය හිමි වෙත යව් යසෝදරා යසෝදරා ශ්‍රමණ පුතෙකු වෙයි එහි නැවතුන විට ආයෙත් හඳුවද යසෝදරා යසෝදරා සත්වසර පුරාවට නොලැබුණු සෙනෙහස දැන් සත්වසට දැන් දන්නේ නැ වෙච්ච දේ එතකොට කාගෙන්ද සීනහස ලැබුණේ රාහුල කුමාරයාගෙන් සත්වසර පුරාවට නොලැබුණු සෙනෙහස දුන් රාහුල පුතු යසෝදරා යසෝදරා එතකොට පුතා වෙන් වෙලා ගියානේ. වෙන් වී යන විට සසරේ තිබේනා දුක දුටුවද ඔබ යසෝදරා යසෝදරා භික්ෂුණියක් වෙන්නට අවසර ඉල්ලා නොලැබී ගිය විට යසෝදරා යසෝදරා විහිරේ දොරට අසලට විත් ඔබ ආයෙත් හැඬුවා යසෝදරා යසෝදරා තව දුරටත් මේ සසරේ එක් වී යන්නට බැරිවග යසෝදරා යසෝදරා තේරුණ විට ඔබ හෙළෝ සුසුම් කඳ සුළඟට ඇදුනා යසෝදරා යසෝදරා දැන් මේ දැන් මේ වගේ මං කවිපන්තියක් හදි අර්ථය දැන් ඔබට තේරෙනවා ඇති. මට ඕනුනේ මේ මිනිස්සුන්ගේ මේ द्वේෂයේ, වෛරයේ, කරහා, වේලිච්චකම, කරුණා මෛත්‍රී නැතිකම මේකට පොඩි සෙනෙහබර වරුසාවක් වස්සන්න. මා හිතන මේ වස්ස යම්කිසි ප්‍රමාණයකට පොදයක් හැටියට හරි වහීවි කියලා. මොකද හේතුව මේකෙන් මේ අනාගත මිනිසාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ මිනිස්යාට තියෙන කරුණා මෛත්‍රිය නැතිවීම. ඉතින් මේ කරුණා මෛත්‍රිය නැති වුණාම මිනිස්යාට ඒ මිනිස්යාගේ හිතේ තියෙන ගුණාත්මක පැත්ත සම්පූර්ණම විනාශ වෙලා ගියලා ඊට පස්සේ මිනිස්යා නිකන් කෑදර, ගිජු, තමන්ට අවශ්‍ය දේ මොන යම්ම ක්‍රමයකින් හරි ලබා ගන්න දුෂ්ට චරිත බිහි වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒ නිසා මේ අනාගත ලෝකෙට වුණයි ආදරය, කරුණාව, මෛත්‍රිය, දයානුකම්පාව මෙන්න මේවා කතා කරන ලෝකයක්. අපිට විතර නෙමෙයි පින්වතුනි අපිට වඩා මේ පස්රිය මොඩ දෙන්න වෙනවා බටහිර මිනිස්සුන්ට අනාගතේ ඒගොල්ල ඒ මිනිස්සු මේ මිනිස්යා ගැන දක්වන ආකල්පයට විසඳුන් නැති වුණොත් ඒ නිසා ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අපිට තියෙනනේ කරුණා මෛත්‍රියේ කරුණා ගඟුලක් ගලන ධර්මයක් අපිට තියෙනවද? එහෙම තියෙන රටවල් හිටියට අපි මේ කරුණාමෛත්‍රී දයාව විනාශ වෙලා ගිහිල්ලා නිකන් Tamanට අවශ්‍ය දේ මොනියම්ම ක්‍රමෙන් හරි ලබා ගන්න පෙළඹෙන දුෂ්ට සමාජයක් ඒ කියන්නේ මේ ભેදයකින් තොරව දේශපාලන කතාවක් නෑ හැම සමාජකෙම පවුලක් ගත්තොත් ඒ පවුල ඉඩකඩම් වලට දුෂ්ට විදියට ඒ සහෝදරකම් විනාශ කර කර නැති කර ගන්නවා. තමන්ගේ එක සහෝදරයෙක් කැමති නැහැ ඊළඟ සහෝදරයා හොඳින් ඉන්නවට. තව සහෝදරයෙක් කැමති නැහැ තව කෙනෙකුට යමක් ලැබෙනවට. මේ වගේ එකාට එක මේ කියන්නේ හිතාගන්න බැරි තරම් පිරිහීම දේශපාලනික වශයෙන් ඒකයි. පැවිද්දන් අතර ගත්තත් ඒත් එහෙම කිසිම වෙනසක් නැතුව මේ සමාජය තුළ මේ පරිහානිය තියෙනවා. එතකොට ලෝකෙ පුදුම වෙවි මේ බෞද්ධ රටක්ද මේ මේ කඩාගෙන වැටින්නේ කියලා. මේ වැටින්නේ මොන වෙන්ද කඩන් වැටින්නේ? මිනිස්යෙක් තුළ තිබිය යුතු මානසික ගුණධර්ම මිනිස්සකම් වලින් කඩාගෙන වැටෙන්නේ. බටහිර ටෙවෙන්නේ ඊට වෙනස් දෙයක්. දැන් බටහිර මිනිස්සුන්ගේ විනාශක දැන් බටහිර මිනිස්සු ලෝකයේ පිළිබඳ අපි නොදන්න නොදුටු අద్భుත දේවල් හොයාගන්නවා ඒගොල්ලන්ගේ තාක්ෂණින්. දැන් ඒගොල්ලෝ ඒ තාක්ෂණයෙන් එකක් හොයාගත්තා 1883 1900 83 දෙසැම්බර් මාසයක කියලා තියෙන්නේ NASA ආයතනයෙන් මේ ලංකාව ලෝකයට ඇදිලා එනවා කියලා එක ප්ලැනට් එකක්. ඒ ඒ ඒ ප්ලැනට් X කියලා ඒකට නම දුන්නා ග්‍රහ ලෝකයක් කියලා. එතකොට මේක විනාශ වෙච්ච ග්‍රහ ලෝකයක් වෙනවා කියලා. එතකොට මේක කිව්වහම මිනිස්සු එක්තරා විදිහකින් ඒකට බය වුණා. බයලා මිනිස්සු මේක හොයන්න පටන් ගත්තා. හොයගෙන අන්තිමට NASA එකෙන් ඒකට නම දුන්නා එරිස් කියලා. ඊට පස්සේ මිනිස්සු එක හොයාගත්ත ඒකේ නම ඒරිස් නෙමෙයි ඒකේ නම නිබුරු කියලා. NI BI RU නිබුරු කියලා. ඊට පස්සේ මේ නිබුරු ග්‍රහය ගැන මිනිස්සු හොයන්න පටන් ගත්තට පස්සේ මිනිස්සුන්ට බය හිතුණා මේ ලෝකේ විනාශයක් කරා යන්න මේක හේතු වෙයි කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කළේ මේ අනාගත ලෝකය ගැන අනාගත වාක්‍ය කියපු ඒවා හොයන්න පටන් ගත්තා. නොස්ට්‍රඩාමස් ඒ වගේ අර මායා වරුන්ගේ කැලෙන්ඩරේ ඊළඟට මේ වගේ එක එක දේවල් කියපු අයම හොයන්න පටන් ගත්තා. හොයලා හොයලා හොයලා ඒගොල්ලෝ තීරණය කළා මේ ලෝකෙට මේ නිබුරු ඇවිල්ලා හැප්පෙනවා 2012 දෙසැම්බර් කියලා. මේකට කොච්චර බය වුණාද කියනවා නම් NASA ආයතනයට කෝල් කළා. ඒක යුරෝපීය අම්මා කෙනෙක් කිව්වා මට බයයි මට මේ ලෝක ලෝක ලෝකේ විනාශයට මුහුණ දෙන්න බෑ. මම දරුවෝ දෙන්නට වහදිලා වහබිලා මමත් මැරෙනවා කියලා. ඊට පස්සේ NASA ආයතන එකපාරට Uh, ඒගොල්ලන්ගේ වෙබ් අඩවියේ වෙනම පැත්තක් වෙන් කළා මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. එතකොට නාස ආයතන කියන ගත්ත ලෝකේ කවදාවත් එහෙම එකක් වෙන්නේ නැහැ කිසි දෙයකට බයෙන් එපා කියලා. මොකද හේතුව එහෙම වුණා කියලා මේ මිනිස්සුන්ගේ හිතන එක නවත්තන්න බෑ. ඒ මිනිස්සු හිතන්න පටන් ගත්ත වේගෙ ගත්තොත් ලබන අවුරුද්දේ මැයි මාසේ වගේ වෙද්දි මේ ලෝකයට පිස්සුවක් වගේ හැදෙනවා මේ අනාගත ලෝක විනාශය කියන කතාව. එතකොට මේ බටහිර ලෝකයේ මිනිස්සු මානසිකව කඩාගෙන වැටෙද්දී මේ මිනිසුන්ට පිහිටක් පීඩන්නේ සමහර පුළුවන් තරම් කාල බිල තමන්ගේ දීපල විනාශ කරයි. සමහරු කරන්න තියෙන සියලුම අපරාධ කරයි මැරෙන්න තව අවුරුදු අවුරුද්දක් අපිට තියෙන කියලා. මේ වගේ ශාල වශයෙන් මෝඩකම් කරයි. නමුත් මේ මිනිසුන්ට අහන්න හම්බුණා නම් ඇස අනිත්‍යයි, ඇහැට පෙනෙන රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, කනට ඇහෙන ශබ්දය අනිත්‍යයි, නාසය අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි. දිව අනිත්‍යයි. දිවට දැනෙන රස අනිත්‍යයි. කාය අනිත්‍යයි. කායයට දැනෙන පහස අනිත්‍යයි. සිත අනිත්‍යයි. සිතට දැනෙන සිතිවිලි අනිත්‍යයි කියන බුද්ධ වචනේ අහන්න හම්බ වුණා නම් ඒක ඔරොත්තු දෙන්නේ නැද්ද? අපිට මොකද මේක ඔරොත්තු දෙන්නේ? දැන් අපි අහනකට අපි කලබල වෙන්නේ ඇයි අපි දන්නවා මේ ලෝකේ වෙනස් වෙලා යනවා. මොකද අපි ඔයිට වඩා බරපතල වහලා තියෙනවා නේද? බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් අපි අහලා තියෙනවා සප්ත සූර්යෝග්ගමන සූත්‍රය කියලා. ඒ සූත්‍ර දේශනාව උන්වහන්සේ දේශනා කරන මේ මහ පෘථිවිය සුන්නත් දූලි වෙලා යනවා ඉරවල් හතක් පායපු දවසට ඒක දැම්ම නෙමෙයි වෙන්නේ තව කල්ප ගාන ලක්ෂ අවුරුදු ලක්ෂ ගානක් ගිහිල්ලා මේ මහ මූද සම්පූර්ණයෙන්ම හිඳිලා යනවා කියලා. ඒව ඇහුවනම් මේ මිනිස්සු සීනතු වෙටි. එතකොට අපිට පේනවා දැන් අපි ඒ වහලා බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ වගේ විශාල පෘථිවි පවා විනාශ වෙලා යන එකේ මේ මහා සාගරේ පවා විනාශ වෙලා යන එකේ මේ ඇස කනාශය දිවකය මනසිත තියෙන චූටි ඇඟක් තියෙන නුඹ ඔව් විනාශ වෙලා යන එක අහන්න දෙයක් නැහැ ඒකෙන් ඉන්න ටිකේ හොඳට හිටපන් කියලා නේද කියන්නේ ඉතින් මේ පණිවිඩේ අල්ලගන්න මිනිස්සයාට අනාගත ලෝකෙට මා කිව්වේ එකයි අනාගත ලෝකයේට විශේෂයෙන්ම බටහිරට පිහිට වෙන්න අපි අනාගතයට සැලසුම් කළ නොතිබුණොත් ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතවලට බටහිර පෙරදිග කියලා එකක් නැහැ මිනිස්යාට. ඒ මිනිස්යාට උදව් කරන්න මිනිස්යාට අනාගතයේ ඕන වෙන්නේ කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරලා ඇත්ත පෙන්වා දෙන ලෝකයක් තමයි ඕන වෙන්නේ. එතකොට මේ ලෝකේ අනිත්‍යයි මේක අපි තේරුම් අරගන්න ඕනේ අපි තායි සසරි මෙරි මෙරි ඉපදිපදි යනවා ඒ නිසා පින් කරගන්න කියන පණිවිඩය දී ගන්න ක්‍රමයක් අපිට අනාගතයේදී හැදුනොත් තව අවුරුද්දක් විතර ඇතුළත අඩු ගන්න වෙබ්සයිට් මාර්ගයෙන් හරි මේ විශාල දෙයක් වෙනවා. මොකද මම එහෙම කිව්වහම මට බය හිතෙනවා හැමෝම ඊට පස්සේ මට කියන්නේ ඔබ වහන්සේ කියන්න අපි දාන්නම් කියනවා. ඒතර ඒකටත් ඒ ඒ බරත් කරගහන්න ඕනේ කවුද? ඒකත් මගේ කරත්තේ. ඉතින් ඒ නිසා එහෙම නැතුව ඒ කියන්නේ මටම කොම් පටවලා කියනවා ඔබ වහන්සේ කියන්න අපි කරන්න. එහෙම නෙමෙයි තියෙන්න ඕනේ. මම කිව්වේ දැන් අපිට අනාගතයට ඇත්තෙම ඕන වෙනවා. විශාල පණවිඩයක් ගෙනියන්න ඕන වෙනවා මිනිස්යාට කරුණාමෛත්‍රී දක්වන්න. මිනිස්යාට ස්නේහය දක්වන්න. මිනිස්යා කෙරෙහි තවත් මිනිසෙකුගේ හිතයිසී බව දක්වන්න. මිනිස්සෙක් තවත් මිනිසෙකුට හානියක් නොකර ඉන්න. මේ පණවිඩය තමයි අපි ලොකුවට ඒක ඒක ලස්සනට ගෙනියන්න පුළුවන් ධර්මයක් අපි ළඟ අපි ළඟ තියෙනවා. අඩු ගානේ අපි ගත්තොත් ඇත්තටම තින් බටහිරින් සෑහෙන මහන්සියක් දරනවා. දැන් මට මතකයි අර කෝපි සාප්පුවක අර බබෙක් හම්බෙන්න අම්ම කෙනෙක් වැටිලා ඒ කෝපි සාප්පු වැඩ කරන ළමයි දෙන්න ඒ අම්මා ඉස්සුවේ නෑ කියලා CNN ප්‍රවෘත්තිවල හරියට ඒ ළමයින්ට චෝදනා කළා. උඹලගේ මනුස්සකම් නැති උනේ මොකද? ඇයි මේ උනේ කියලා දැන්. අපි රටේ කෙලවරක් නැතුව මැරෙනවා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දැන් අපේ රටේ සමහර අවස්ථාවල අපි දකින්න දැන් අර මිනිස්සු දෙන්නේ එක මිනිස්සෙක් නෝනලා දරුවෙ ගිනි තිබ්බා. මරු හැබැයි ඉතින් මෙච්චර හානි කර නෑ තාම. බටේරි මිටොඩ මිනිස්සු කතා කරනවා. ඉතින් මේ පරිහානිය මට තේරෙන මේ පරිහානියට සම්පූර්ණ වග කියන්න ඕනේ මාධ්‍ය කියලා. මාධ්‍යෙන් තමයි මේ පරිහානිය සම්පූර්ණ නිර්මාණය කරන්නේ. මොකද මාධ්‍යයට ඕනකම තියෙන්නේ තමන්ගේ තම තමන්ගේ මාධ්‍ය තරඟය තුල එක එක මාධ්‍යයට තම තමන්ගේ කිරුළ පලඳ ගන්න මිසක් මිනිස්යාට හැබෑ ලෙසම හිතයිචි ආදරයේ ස්නේහයේ දක්වන දෙයක් කරන්න නෙමෙයි දැන් හොයන්න බලන්න නැතුව අපි ගත්තොත් හැම එකම මාධ්‍යරේ දාලා දාලා ඒ ඒ අවස්ථාවලදී අර හොට් නිවුස් කියලා එකක් අරගෙන අවශ්‍යල ගන්න විතරයි කල්පනා කරන්නේ එහෙම මම ඉතින් අර පොදුවේ ගත්තොත් මම මාධ්‍යකරයේ විශාල කලකිරීමකින් ඉන්න කෙනෙක් ඉතින් ඒ නිසා මේ මනුස්ස වර්ගයා කෙරෙහි මාධ්‍ය යුතුයකම් ඉෂ්ට වෙනවා කියලා කිසිසේත් මම කියන්නේ නැහැ. මනුෂ්‍ය වර්ගයාට සැබෑම ඊතකම ඉෂ්ට වුණේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන්. ඒ නිසා උන්වහන්සේගේ ධර්මයේ මේ ලෝකයට වුමනයි කලින්ටත් වඩා වුමනයි. හැබැයි ලෝකයට ගෙනියන්න තාම එකම ආයතනයක්වත් නැහැ. දැන් අපි ගත්තොත් දලයි ලාමා එයා ටිබේටේ බේර ගන්න කතා කරනකොට එයා හැමතිස්සෙම බෞද්ධ භික්ෂුවක් ඇටියට ඉගියට එයාගේ ෆිගර් එක එයාගේ චරිතය ඉස්සරහට යන්නේ දේශපාලන නායකයෙක් හැටියට නෙමෙයිද? දේශපාලන නායකයෙක් හැටියට යම් චරිතයක් ඉස්සරහට යනකොට අනිවාර්යයෙන් මේ චරිතයට ඒ දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බලන පහර ගැහිලි වලට ලක් වෙනවමයි. ඒක වළක්වන්න බෑ. එතකොට මේ දේශපාලන ප්‍රතිරූපයක් නැති යම්කිසි බෞද්ධ සංවිධානයක් ලෝකෙට වමනයි මේ ලෝකයේ සියලුම සත්වයන්ට කරුණාමෛත්‍රී බෙදාහරින වැඩපිළිවෙලක්. දැන් අපි ගත්තොත් අපි දන්නේ නැහැ කියන්නේ 2012 දෙසැම්බර් වල ලෝක විනාශයක් වෙයිද කියලා. බැරි වෙලාවත් එහෙම එකක් වුණොත් ඒ අතුරු විපාක දැන් බටහිරට නම් ඒක වෙන්නේ. අපි කිය මේක වෙන්නේ වයඹ දිශාවට කියලා. ඒතර මේ පැත්තට මේක වෙන්නේ ඒකේ අනිවාර්ය මේ රටවල තාක්ෂණයෙන් ඒ රටවලින් යැපෙන අපිට ඒක ඍජුවම බලපන්නේ නැද්ද? ඍජුවම බලපානවා. ඉතින් ඒ නිසා දැන් බලන හයිටි වල ඇතිවෙච්ච සිද්ධියේදී පොඩි දෙයක් ඔන්න ඊයේ චිලි වල එකක් පටන් ගත්තනේ. ඊයේ චිලි වල භූකම්පනයක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ සුනාමි වෝනින් ගිහලා තියෙනවා ගොඩාක් රටවල් වලට. ඉතින් මේ නිසා අපි දන්නේ ඊට පස්සේ අපේ රටවලට අපිට මොන විදිහටද මුණ දෙන්න සිද්ධ වෙන්නේ කියලා. හැබැයි 2011, 2012, 2013, 2014 සුබ නැහැ. ඉතින් මේ නිසා මේ කාල පරිච්ඡේදයට අපි මෝණ දෙන ජනතාවක් හැටියට මම කියන්නේ ඒක ලෝකෙ එහෙම විතර ලෝකෙ විනාශ වෙනවා විනාශ වෙනවා කිය කී අපි කතා කර කර ඉන්න එක මම විහිළුවක්. දැන් මම බැලුවා දැන් අර නිබුරු කියන එක ඇවිල්ලා ලෝකේ විනාශ වෙනවා ලෝක විනාශ වෙනවා කිය එකේ කෙලවරක් නැතුව අර YouTube වල එහෙම දාලා තියෙනවා. නමුත් ඒව දැම්මා කියලා විසඳුමක් මිනිස්සුන්ගේ ඔළුව නම් අවුල් වෙලා යයි. මිනිස්සුන්ට නැති අර්බුදයක් හටගනේ මිනිස්සුන්ට පිහිටක් නැහැ. පිහිටක් ලැබෙන දෙයක්. ඒ වගේ අවස්ථා සමහර සයිට් වල හරි ලස්සන මිනිස්සු කියනවා මේ ලෝකෙ විනාශ වෙන්න යන්නේ ඔබ සූදානම්ද are you ready කියලා අහලා ඊට පස්සේ ඒක අහනවා එහෙනම් අපි මිනිස්සෙක් හැටියට ඉන්න මිනිස්කම් දිනු කරගෙන මෙන්න මේව ඒගොල්ලෝ කියනවා දැන් පොඩ පොඩ සයිට් වලින්. නමුත් ඒගොල්ලෝ කිව්වට ඒගොල්ලන්ට ඒක ඉගෙන ගන්න ධර්මයක් ධර්මයක් නැහැ. ඉතින් මේ නිසා කවුරුහරි මම විශේෂයෙන් මේ තරුණ දරුවන්ට මේක මතක් කරන්නේ අඩුගානේ අනාගත ලෝකයේ උදෙසා අපිට මේ අපි දැන් ඔක්කොම ලෝකෙම එක ගම්මානයක් වගේ තියෙන්නේ. දේශපාලන වශයෙන් ලෝකයේ තියෙන බල අරගලයේ හැමදේම තියෙන එකක්. ඒකෙන් අපි කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ දැන් බලවත් රටවල් කැමති දුර්වල රටවල් Tamange ග්‍රහණේ රඳවාගෙන සිටින්න. බලවත් ආගම් තියෙන කැමති දුර්වල ආගම් නැති කළා ඒගොල්ලන්ගේ ආගමට මිනිසුන්ව ගන්න. ඉතින් ඒ උමතුව අපිට නැති කරන්න බෑ. දැන් අපි ගත්තොත් මැද පෙරදිග තියෙනවා උමතුවක් මේ ලෝකෙම මුස්ලිම් කරන්න කියලා. ඒක අපිට නැති කරන්න බෑ. බටහිර තියෙනවා උමතුවක් මේ ලෝකෙම ඔව්. ඒගොල්ලන්ගේ ආගමට ගන්න කියලා. එතකොට මේ උමතුව, මේ පිස්සුව අපිට නැති කරන්න බෑ. අපිට බලාපොරොත්තු වෙන්නත් බෑ. ඉතින් ඒගොල්ලෝ තමයි බලවත්. තියෙනිස් නමුත් අපිට පුළුවන් නිදහසේ යම්කිසි පණිවිඩයක් ලෝකෙට අරගෙන යන්න. මේ ලෝකේ වෙනස් වෙන ලෝකයක්, අනිත්‍ය ලෝකයක්. හැබැයි මේ වගේ අපි ධර්මයේ තුල ජීවත් වෙලා යහපත්ව ගොඩ නැගුණොත් අපිට ඊළඟට දෙවියන් අතරට යන්න පුළුවන් කියන පණිවිඩය ගියොත් මොකද දෙවියන් අතරට යන්න පුළුවන් කියන කාරණේ සියලුම ආගම් අදහන අය කැමති නැද්ද ඒක? සියලුම ආගම් අදහන අය කැමති මරණින් මත් ඒගොල්ලෝ කියන්නේ ස්වර්ගයට යන්න කැමතියි කියලා. එතකොට මරණින් මත් දෙවියන් අතරට යන්න කැමති. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ ඒක යන්නේ කොහොමද? ඒක හේතුවක් නිසා හටගන්න එකක් අද නැත්නම් ඒක ලෝක නිර්මාපක කෙනෙකුගේ කැමැත්තද? ඉතින් ඒ වගේ අර නොයෙක් ප්‍රශ්න ඒගොල්ලන්ට තියෙනවා. නමුත් අපිට පුළුවන් නම් කරුණු සහිතව පෙන්වා දෙන්න මේක සිද්ධ වෙන්නේ කර්මයට අනුවයි. කර්මාන රූපේ මිනිස්සෙක් සුවපත් වෙන්නේ. එතකොට මෙයාට මේ දෙවියන් අතර රෝමනා කරන දිව්‍ය ගුණ මෙන්න මේවා කියලා මේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන පහ අපිට පුළුවන් නම් මේ මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන්, ඒගොල්ලන්ගේ භාෂාවෙන්, ඒගොල්ලන්ගේ වචන වලින් අපිට කියා දෙන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ ඔස්සේ ගුණවත් වුණොත් ඒක එයාට නෙමෙයිද? මොකද අපි කලාතුරකින් මනුස්ස ලෝකෙට මෙයා ආවේ. කලාතුරකින් ඇවිල්ලා තමයි මේ මනුස්ස ලෝකේ අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් මේ ජීවත් වෙන කාලේ අපි ඒක හොඳට තේරුම් අරගන්න ඕනේ. පින් පින්වතුනි පින්වත් දරුවනි ඊළඟට මේ අපි අපේ තියෙන පින බොහොම පොඩ්ඩයි. අපි ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ධර්මය අවබෝධ කරගන්න පින් තියෙන යුගයක. එතන ඒ යුගයේ අවසන් වෙලා අවුරුදු 2500කට වැඩි. ඒ යුගයේ තිබුණා හොඳට තිබුණා අවුරුදු 500ක් විතර ඊට පස්සේ අර්බුදයක තිබ්බ තව 500ක්. ඒ වගේ කාලයක් තමයි තිබුණේ. ඊට පස්සේ අපි ඉතිහාසය අධ්‍යයනය කරලා බලද්දි පේනවා ඒක ඊට පස්සේ ටිකෙන් ටික විනාශ වෙලා කොහොම විනාශ වෙලා ගියාද කියන්නේ ඉන්දියාව තුලේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ප්‍රදේශේවත් මේ ධර්මයේ අහලකටවත් අහලකටවත් යන්න විදියක් නැහැ. ඒ තරම්ම ඒක නැතර නැති වෙලා ගිහිල්ලා. අපේ වාසනාවකට තමයි මේ පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේක තේරුම් අරගෙන අපිට මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ මා කියන්නේ ඔයගොල්ලන් මේ පින්වත් සියලු දෙනාට අවුරුදු 3කට සැලසුම් කරන්න ඒ අවුරුදු තුනෙන් පස්සේ ඉතුරු අවුරුදු වලට සැලසුම් කරන්න. මොකද ගොඩාක් අවුරුදු වලට සැලසුම් කරනකොට වඩා හොඳයි ළඟ කාල පරිච්ඡේදයකට. දැන් අපි කිව්ව කෙනෙක් ඉන්නවා නොබි. එයා හිතනවා කිව්ව මං අවුරුදු තුනක් බොන්නේ කියලා. හැමදාම බීම නැවතරොට අවුරුදු තුන එයාට පුළුවන් කරන්න. ඊට පස්සේ ඒ අවුරුදු තුනේ යාට පුළුවන් ඊළඟට ඒක පුරුද්ද හැටියට අරගෙන යන්න. මේ වගේ. ඉතින් මේ නිසා මේ මනුස්සයන්ගේ ජීවිතවලට විශාල යහපතක් ටිකෙන් ටික හරි මේ ಗುಣධර්ම දිනු කරගෙන ඇති කර ගන්න පුළුවන් මේ ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය, බල තණ්හාව ඊළඟට හොඳින් හෝ නරකින් හෝ Tamanට ඕන දේ ලබා ගැනීම මේ වගේ ලෝකයේ තුල ඒ වගේ ලක්ෂණ එන්න එන්න වැඩි වෙයි. එන්න එන්න ඒවා අඩු වෙන්නේ නෑ එන්න එන්න වැඩි වෙනවා. දැන් ලෝක විනාශය ගැන සියලු දිනාම යටිගිරියෙන් කෑ ගැහුවත් ආයුධ හදන මිනිස්සයා ආයුධ හදනවාමයි. හොරකම් කරන මිනිස්සයා හොරකම් කරන බල තණ්හාවෙන් දුවන මිනිස්සයා කරනවා මේ අනුන් අනුන්ව විපතේ හෙළන මිනිස්සයා හෙළනවාමයි. දැන් කොච්චරද කියන්නේ අර කෝකාලික ඇගේ ගෙඩි හැදිලා ඉඳින්නේ බුදුර තුදු කියලා බ්‍රහ්මරාජෙක් ඇවිල්ලා කිව්වනේ මේක අතාරින්න ඔබ නිරේයයි කියලා. එතකොට මේ බ්‍රහ්මරාජාවත් බැනලා පන්න ගත්තේ නේද? ඉතින් තමන්ව මේ නිරයනවා පෙනිපෙනී අකුසලේ විඳවිඳ තමන්ව යහපත් මාර්ගයට ඔසවා තබන්නා කෙනාවත් පන්නගත් ලෝකේ ඒ කාලේ ඉතින් මේ කාලේ ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. ඉතින් මේ නිසා පින්වත්නි මේ මේක තේරුම් අරගෙන අපි මේ විශේෂයෙන් මම එකයි ඔය අඩු ගන්නේ මේ අපි මේ මහමිුණා මුල් කරගෙන මේ යසෝදරා වත අලුතින් ලීමෙන් යසෝදරාවටත් අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වුණා. ඒ කොටසන් යසෝදරාවට බයින්න ගත්තා. යසෝදරාගේ වැරදි වෙන්නේ නැති මෙදාලා ගියේ කියලා. කොටසක් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට බයින්න ගත්තා. අසාධාරණයක් කළා කියලා. ඒ මොකද හේතුව ඒගොල්ලෝ ඒ ඒ සෑම දෙන්නේ මේ බැලුවේ තම තමන්ගේ කෙලෙස් වලින්. මිසක් හැබෑ ලෙස මේ උතුම් චරිත දිහා බැලුවේ නෑ. දැන් ඔබට මේ යසෝදරා චරිත කියවම පස්සේ පුදුම හිතෙයි. හරි මේ මේ වගේ උතුම් අය මේ ලෝකේ සැඟවී හිටියා නේද? දැන් මේ වගේ චරිතයක් හම්බුනා නම් වෙන ආගමක දැන් කිසිම දෙයක් නැති ආගම් වල සාන්තුවරිය බවට පත් කරන්නේ පොඩි පොඩි මිරකල් එකකින්. දැන් මේක මේකනේ මිරකල් එක. ඇයි භව ගණනාවක් භව ගණනාවක් අර පෙරම් පුරාගෙන වෙන් වෙන ස්වාමියාට පින් බැඳගෙන යනවා. මේක පුදුම සහගත එකක් නෙමෙයිද? පුදුම සහගත එකක්. ඒ ස්වාමි භක්තිය හිතාගන්න බෑ. මේක තමයි හැබැයි ස්වාමි භක්තිය කියන්නේ. ඉතින් මේ නිසා ඒ ඒ චරිත ලෝකේ ඉස්මතු වෙලා නැහැ. දන්නේ නැහැ. බුදු ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන මම කිව්වේ කොයිතරම් වැරදි දේවල්ද මිනිස්සු අතරට ගියේ. නමුත් හැබැයි ශාස්ත්‍රුන් වහන්සේ හඳුන ගන්න තියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසීමෙන්මයි. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තමයි හැබෑම මහා කරුණාවන්ත, ගුණවන්ත, ප්‍රඥාවන්ත ශාස්ත්‍රුන් වහන්සේව දකින්න ලැබෙන්නේ. උන්වහන්සේ අපිට දීපු ලෝකය ගැන විස්තර කරපු විස්තරේ බොරු කියන එක ගෑවිලාවක් නැහැ. උන්වහන්සේ නිරේ ගැන කියපු දේවල්, දිව්‍ය ලෝක ගැන, പ്രേත ලෝක ගැන, මනුස්ස ලෝක ගැන, අනාගතය ගැන උන්වහන්සේ දේශනා කරපු හැම එකම ඇත්ත වෙනවා. ඒ එකක්වත් බොරු නෙමෙයි. උන්වහන්සේ වදාලා අනාගතයේ මිනිස්සයා අධර්ම රාගයේ විසම ලෝභයේ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනවා කියලා. ඉතින් වෙලා නැන්ද ඒක? දැන් වෙමින් තියෙනෝ නෙමෙයි දැන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අර කිසි කෙනෙකුට අහන්න නැති අමුතුම ලෝකයක් තමයි තියෙන්නේ. ඇත්ත කොච්චර පෙන්වා දුන්නත් පේන්නේ නැහැ. ඉතින් මේ නිසා අපට ගුණාත්මක වශයෙන් වර්ධනයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒක අපි හැමෝම ශක්ති ප්‍රමාණයෙන් මහන්සි ගන්න ඕනේ ගුණාත්මක වශයෙන් අපි ඇති කරගන්න ගුණ සම්පන්න බවක් තම තමන්ගේ ජීවිතේට මොකද අනාගත ලෝකයේ ඊ타ත්ම කනගාටුදායක විදිහේ විනාශකාරී දේවල් වලින් යුක්ත වෙන්න යන නිසා. නමුත් බටහිර ගැන අපි ගොඩාක් සන්තෝෂ වෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් අර හයිටි වල ඇති වෙච්ච මේ භූකම්පණයේදී කවුද මේ දැන් මේකට හයිටියට පිට වෙන්නේ? බටහිර සංවිධාන නේද? අපේ ලංකාවෙන් කවුරක් ගැද පිට වෙන්නේ නෑනේ. ඒ නිසා මේ මිනිස්සුන්ගේ තියෙන මේ පරිත්‍යාගය, මේ මිනිස්සුන්ගේ කැපවීම, මේ මිනිස්සු තව මිනිස්සුන්ව ගොඩ ගන්න දරන වීරිය පුදුමාකාර ආදර්ශයක් මේ ලෝකෙට. මොකද අපි බටහිර බටහිර මිනිස්සු දිහා පහත් කළ බලලා අපි තමයි ශ්‍රේෂ්ඨ කියලා අපි බැලුවොත් ඒ කෝණේ අපි තුල තියෙනකන් අපිට ඇත්ත පේන්නේ ඇත්ත පේන්නේ නැහැ. ඒ මිනිස්සුන්ගේ හොඳ පැති රාශියක් තියෙනවා ගොඩාක් සාධාරණව මිනිස් ධර්ම තුල කල්පනා කරලා බලන මිනිස්සු රාශියක් ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ මිනිස්සු විශාල වශයෙන් තමන්ගේ දීපලේවට වේදම් කරනවා. මම දැක්ක එක දැන් බුරුම රටෙන් ඉංග්‍රීසි බැරි බුරුම ජාතික කණ්ඩායමක් අරන් ඇවිල්ලා ඒක බුරුම ජාතිකයෙක් ඒ තමන්ගේ කෙනෙක්මනේ තමන් කියලා විනාශ කරන්නේ. බුරුම ජාතිකයෙක් ඇවිල්ලා මේ මිනිස්සුන්ගේ එංගලන්තය අතරමං කරලා ගියා. ඉංග්‍රීසි බෑ. ඊරෝසේ එක නෝන කෙනෙක් මේ මිනිස්සු පාර ආයින ආණ්ඩ ආණ්ඩ ඉන්නවා. එක නෝන කෙනෙක් ඒ කණ්ඩායම අරගෙන ගිහලා තමන්ගේ ගෙදර නවත්තගෙන කණ්ඩ බොණ්ඩ දීලා ඊරෝසේ එක එක තානාපති කාර්යවලට කතා කර කරනවා මේ පිරිසක් ඉන්න ඇවිල්ලා බලන්න කොයි රටේ දන්නේ නැහැ. ඇයි කාටවත් ඉංග්‍රීසි බෑ. එහෙම කළා මේ මිනිස්සුන්ව බේරලා ඒ නෝන ආපහු ඒ රටට පිටත් කළා ඉතින්. පුදුම මිනිස්සුනේ. ඉතින් මේ නිසා මේ කරුණා මෛත්‍රිය ගොඩාක් තියෙනවා දැන් ඒ මේ මෙහෙන් ගියපු අය තමයි මේ මිනිස්සුන් කරුණා මෛත්‍රිය අවුල් කළේ. අපි ගත්තොත් දැන් ත්‍රස්තවාදී සංවිධාන වලට සම්බන්ධ වුණු ගොඩාක් පිරිසක් ඇමරිකාවට, කැනඩාවට, ජර්මනියට ගියා. ඊට පස්සේ මේ සමාජ සංස්කෘතියට මේ දුෂ්ටකම්, වෛර, එකට එක කිරීම, පළිගැනීම ඔක්කොම බෝ කළා. ඉතින් මේ නිසා මේ විශාල හානි වෙලා තියෙනවා. නමුත් පොදු වශයෙන් ගත්තොත් මේ බෞද්ධයෝ තමයි ලෝකෙට හානි අඩුවෙන්ම කරපු මනුෂ්‍ය වර්ගය. නමුත් මිනිස්සු දන්නේ නැහැ ඒක. ඉතින් දැන් අපිට උනත් බටහිර රටවල් ගැන අපිට එකෙල්ලේ ඇත්ත චිත්‍රය ගන්න බය මොකද? අපි මේ රටවල් වලට යටත් වෙලා හිටියා. ඒ යටත් වෙලා හිටපු කාලේ අපි හරියට පීඩාවෙ ඉඳලා හඩුවේ හඩුවේ බලෙන් අපේ මුතු මිත්තන්ගේ බෙලි කපලා ආගමට හැරෙව්වා. ඉතින් මේ ඔක්කොම අපි දන්නවා 1848 කැරළේ තමයි සම්පූර්ණ අපේ රටේ ආර්ථිකය විනාශ කළේ. 818 කැරළ හටගත්තා. ආයෙ ඉල්ලලා මොකද සිංහල නායකයන්ට තේරුණා මේ සුද්ධෝ අපිව රැවට්ටුවා කියලා. තේරලා සුද්ධෝ 818 කැරල්ල පටන් ගත්තා. පටන් අරන් මේ කැරල්ල කරගෙන යනකොට මේක මර්ධනය කරගන්න බෑ. මර්ධනය කරන්න බැරි මොකද කියලා හෙව්වා. හොයන එකට දැනගත්තා මර්ධනය කරගන්න බැරි කොටසක් සටන් කරනවා කොටසක් වගා කරනවා. ඊට පස්සේ සුද්ධ කිව්වා හරි. ගොයන් කොළ ගොයන් කපලා ගොයන් කොළ ගොඩ ගැහුවාම කියාපන් කියලා. දැන් ඔන්න ගෝයන් කොල්ල කැපුවා. ගෝයන් කැපුවා මේ පෙබරවාරි කපලා ගෝයන් කොල්ල ගොඩ ගැහුවා. ගොඩ ගහපු ගමන් සුද්ධ සේනාව කියලා යුද්ධ නෙමෙයි කළේ. මොකද්ද කළේ? ආර කොළ ටික ඔක්කොම ගිනි තිබ්බා. ඔන්න හාමතියට මෝන දුන්නා, පෙරදුනා. එහෙම මිනිස්සුන්ට මතකයි. බිල්ලස්සේ සම්පූර්ණයෙන්ම මොනරාගල වනාන්තර උනේ සුද්ධන්ගෙන්. ඉතින් මේ නිසා මේ වගේ විනාශ දන්න නිසා අපි හැමතිස්සෙම මේ රටවල් දිහා යම්කිසි කෝණකින් බලන සාධාරණ හේතුවක් තියෙනවා. ඉතින් මේ නිසා මේ අපි මේවා තේරුම් අරගෙන අපිට මේ ලැබිච්ච ජීවිතේ හොඳට මතක තියාගන්න පින්වත්නි මේ දුර්ලභ අවස්ථාවේ අපි අර කරුණ පහ අපේ ජීවිතයට ඇති කරගන්න ඕනේ. ඒ පහ තමයි ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා මේ පහ ඇති කරගෙන අපි මේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් මේ පින්වතුන් සති ඒ කියන්නේ දිනපතා පන්සිල් ආරක්ෂා කරමින් පොහොයට අටසිල් ආරක්ෂා කරමින් මේ යන වැඩපිළිවෙල තුල දහම් දැනුම දියුණු කරගැනීමෙන් කරුණා මෛත්‍රී පිරුණු සිතක් ඇති කරගන්න හැමෝටම වාසනාව ලැබේවා සාදු සාදු සාදු